එහෙම කළාම අපේ ජීවිතවලට බොහෝ කාලයක් හිත සැනසෙල්ල පිණිස පවතින වටිනා කුසල ධර්මයක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවන් පවත්නකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණධන පැහැදීමෙන් යුක්ත වෙන්න සම්පූර්ණ බැරි වුණත් බොහෝ තෙයින් බැරි වුණත් බුදුහාමුදුරුව අපි වෙනුවෙන් කළ සතරගත පරිත්‍යාගයන් හෝ සිහි කරලා අනේ බඳු මහා කාරුණික බුදුහාමුදුරන්ට මේ මේ පූජාවම් පූජා කරන්නේ කියන සිත ඇති කරගන්න ඕනේ. කුමක් නිසාද තිත්තන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමම් බලං කියලා පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියත් පිරුණම් පෑවත් හිත සමාන කරගෙන කෙනෙකුට බුද්ධ පූජාවන් පවත්වන්න පුළුවන් නම් එයින් ලැබෙන ඵලය සමානයි කියලා පෙන්වනවා. ඒකට හොඳ නිදසුනක් අපිට හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ ගලා ධර්මචාරිකාවේ දුර පළාත් වලට වඩිනකොට සදැහැති උපාසක උපාසිකාවෝ මල් පහන් සොඳුන් අරගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේ නෑ කියලා බොහොම දුකින් කනගාටුවෙන් ජේතවනාරාමේ දොරටුව ගාව ඒ හැම දෙයක්ම දාලා යනකොට අනේ පිළිසිටුතුමා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරුවෝත් එක්ක එකට එකතු වෙලා ස්වාමීන් තථාගතයන් වහන්සේ නැති අවස්ථාවට බොහොම සදහැති පාසුක් පාසිකාව ලැබිලා තථාගතයන් වහන්සේට පූජා සත්කාර කරන්ට පූජා භාණ්ඩ ගෙනල්ලා තථාගතයන් වහන්සේ නැති නිසා ඒව ජේතවනාරාම දොරටුවේ දාලා යනවා තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ සිටීම තථාගතයන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්ට යමක් තියෙයිද ඔව් ආනන්ද තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ නිසා ශාරීරික ධාතුන් වහන්සේලා තථාගතයන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්ට බෑ නමුත් තථාගතයන් වහන්සේ පරිහරණය කරපු මේ පාරිභෝගික වස්තුන් පූජා කරලා තථාගතයන් වහන්සේට පූජා කරන පිළිසුද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා ආනන්ද මට බුද්ධත්වයට උපකාර කරපු ඒ සඳහා උපයෝගී කරගත්ත බෝධිත්වයේ බෝධීන් වහන්සේගෙන් අංකුරයක් ගෙනල්ලා මේ ජේතවනාරාමේ කෝපණය කරලා මිනිස්යන්ට කියන්න තථාගතයන් වහන්සේ නැති වෙලාවට තථාගතයන් වහන්සේ වෙනුවට පූජා කරන්න කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ එළියට කළා අදත් අපිට දකින්න තියෙනවා ආනන්ද බෝධිය කියලා ඉන්දියාවේ. ඒන් පෙන්ව බුදුරජාණන් වහන්සේට කරන උපකාරයේ නියතම කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින්දී. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුලන්ට තුන් බෝධියක් තියෙනවා උද්දේශක ශාරීරික පාරිභෝගික කියලා. අද අපි බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනවා. එතකොට අපි සිහි කරන්න ඕනේ ටිකක් අපි පූජා කරන මේ බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ කම්ම කෙනෙක් නෙමෙයි. අනන්ත අපරිමාණ කාලයක් කල්ප ලක්ෂ ගණනක් මේ සතර දුක්ඛින් දුක් විඳින ඔබවත් මාවත් මේ සංසාර දුකින් ඈතර කරන්ට පාරමී ධර්ම පුරලා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච උත්මේ සිහි කරන්ට ඕනේ අපි ටිකක් එදා සිවි රජුරු වෙලා ඉන්න කාලෙදී සියතින්ම තමන්ගේ ඇත්තට ගලෝලා ලේ පෙර පෙර කන්නට නම් දුන්නේ තුන් ඇත්ත ඇති හැටි කෙනෙම ඇත්ත එකක් අපිට නැති නිසා සර්වතතා ඥානය නැමැති චක්සුසේ ලබාගෙන අපි මේ සංසාර දුකින් ඈතර කරවන්නට ඒ වගේම එදා සාන්තවාදී තාපස වෙලා ඉන්නකොට සතපය කෑලි කෑලි වලට කපද්දී ඒ ඇති වෙන කෝරෝ කටකෝ දුක් වේදනා විඳේ මේ සංසාරේ අපි විඳින දුකෙන් අපි මුදවන්ට අනේ බඳු සාස්ත්‍රන් වහන්සේට නේද අපි මේ පූජා කරන්න වන්දනා කරන්න කියලා දාගන්න ඕනේ මේ ලෝකයේ දෙමව්පියෝ හැම කෙනෙක්ම දරුවන්ට බොහොම ආදරේ තමන්ගේ පණ වගේ ඇස් එක වගේ රකින්නවා. ඒ බඳු ලෝකෙක තමන්ගේ ඇස් දෙක වගේ දරුවෝ එදා වෙස්සන්තර රාජ්‍ය විපදිච්ච කාලෙදී චූතක බමුණට දන් දුන්නේ මේ බණ කියන බණ අහන ඔබවත් මාවත් අපි ඔක්කොම දරුවෝ වගේ හිතාගෙන සතර දුකින් එතර කරවන්නට අනේ බුදු පියාණන් වහන්සේට නේද මේ වන්දනා කරන්න කියන සිත ඇති කරගන්න ඕනේ.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 පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ සාවක සම්මෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ගාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිද යුගානි අට පුරිද පුඤ්ඤලායේස භගවතෝ සාවක සංඝෝ ආපුනියෝ පාමුනියෝ දක්ඛිනියෝ අඤ්ඤලි කරණියෝ අනුත්තරං යක්කෙත්තං ලෝකස්සාමි වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ සුපතිච්චිතං සාරීරික ධාතු මහෝතිං බුද්ධ රූපං සතරං සදා යත් මූලේ නිසින්නෝ සබ්බානි විජයං පත්තු සම්පඤ්ඤුතං සත්තා වන්දේ සම්බුද්ධිකාදකං මේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අම්පිතේ නමස්සාමි බෝධි රාජා අනන්ත සසර පතන්නේ මොහොත දක්වා අපි හැම දිනාගෙම හිත කය වචන යන තුන් දොරින් දැන හෝ නොදැන උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට යම් කිසි ප්‍රමාද දෝෂ වරදක් සිදු වුණා නම් ඒ සියලු වැරදි වලට තුනුරුවන්ගෙන් සමාව ලැබේවා කියන අදහස ඇතුව කායේන වාචා චිත්තේන ගාථාව කියනවා කායේන වාචා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 හොඳට ධහම ශ්‍රවණය කළාම කන් යොමු කරලා බණ ඇහුවාම අපේ සිතේ ධර්මයේ ධාරණය වෙනවා. සිතේ ධර්මය ධාරණය වුණාම ඒ තුලින් අපිට ධහමේ හැසිරෙන්න පුළුවන් වෙනවා. ධහමේ හැසිරුණොත් තමයි අපිට ඒ තුලින් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ලබන්න පුළුවන් වෙන්නේ. සුනාත ධාරේත චරාත ධම්මේ දහම අහන්න ඕනේ, ධාරණය කරගන්න ඕනේ, යනවා හැදෙන්න ඕනේ. හැසිරෙන්න පුළුවන් කමක් නැහැ දහමේ අපේ සිත් තුළ ධර්මයේ ධාරණය වෙලා නැත්නම්. අපේ සිත් වල ධහම ධාරණය වෙන්නේ නැහැ කන් යොමු කරලා ධහම ඇතුලේ නැත්තම් ඒ නිසායි හැම දිනාම බොහෝම වමනාවෙන් මේ ධහම අහන්නට ශ්‍රවණය කරන්න ඕනි කියලා මතක් කළේ විශේෂයෙන්ම හේතුව පින්වතුනි මේ තිස්සර වෙලා ඕනතරම් ලෝක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඇති. අපිත් මිනිස්සු වෙලා ඉපදෙන්නත් ඇති. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්මයක් අපිට ලැබෙන්න ඇති. ඒත් ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ ඒ සද්ධර්මයේ නාසපු නිසා නොබලපු නිසා අවබෝධ නොකළ නිසා එකම ශාස්ත්‍ර ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා අපේ ජීවිත තාම මේ දුක් සහගත සසර තුලයි. ඉතින් අද දවසේදී හරි අපි අපේ ජීවිතවල සැබෑ తත්වේ මොකද්ද කියන එක තේරුම් ගන්නවා නම් මේ සසර දුක යම් පමණක හෝ නිමා කරනවා නම් ඒ සඳහා අපිට තියෙන එකම මඟ මේ සත්‍ය ධර්මය අවබෝධය. ඒ සද්ධර්මයේ අවබෝධය තරම් ලෝකේ වටිනා දෙයක් තව නැහැ. ධම්මං විනා නත්ති පිතාච මාතා ධර්මයේ හැර පිහිට සරණ වීම පිණිස මවෙක්වත් එක්වත් නැත කියන එක තමයි ධර්මයේ පෙන්වන්නේ. කිංගොතුනි විශේෂයෙන්ම අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ ජීවිතය ගැන හිතනවා නම් ජීවිතය ගැන සිහි කරනවා නම් අංශ මාත්‍රයක් තරම් හරි මොලයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒබඳු කෙනෙකුට කතා කරපු බුදුරජාණන් වහන්සේ වචනයෙන් නෙමෙයි හදවතින් කතා කරපු සූත්‍රයක්. මේ සූත්‍රය අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතයේ තියෙන අරක කියලා සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ දවසක් වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේට පෙර අතීතයේ හිටියා අරක කියලා ශාස්ත්‍රවරයෙක් මේ ශාස්ත්‍රවරයා ක්‍රියාවාදී කර්මවාදී තවසේ මේ තාපසතුමා තමන්ගේ ශ්‍රාවකයන්ට නිතරම අනුශාසනා කරනවා එක පද ටිකකින් වචන ටිකකින් අප්ප මිදම් බ්‍රාහ්මනා ආයු ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතත් සමරණං බ්‍රාහ්මණේනි මිනිසයන්ගේ ජීවිත කියලා කියන්නේ බොහොම ටිකයි. ගමනියෝ සම්පරායෝ මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අතහැරලා හැම දෙයකින්ම වෙන් වෙලා මිය පරලොව යන්ට වෙනවා. ඒ හින්දා කත්තබ්බං කුසලං කුසල් කරන්ට එපමණකුත් නතර වෙන්න එපා. චරිතබ්බං Brahmacharyaං Brahmacharyaව හැසිරෙන්න කුමක් නිසාද පෙන්නනවා නත්ති ජාතත් සමරණ උපන්න කෙනාට නොමැරීමක් නැහැ කියලා මේ අරක කියන ශාස්ත්‍රවරය තමන්ගේ සව්වන්ට අවවාද කළා. ඒ අරක කියන ශාස්ත්‍රවරය තමන්ගේ සව්වන්ට මෙහෙම අවවාද කරනකොට ඒ අවවාදයේ පිහිටපු බොහෝ දෙනෙක් එදා සුගතිගාමී වුණා. මහණෙනි එදා ඒ අරක කියන ශාස්ත්‍රවරය ළඟ තිබුණේ නැහැ සියලු දුක් නැති කරන නිර්වාණයට යන ප්‍රතිපදාව ඒ ප්‍රතිපදාව තිබුණේ බ්‍රහ්ම ලෝකයේ දක්වා විතරයි. ඒත් ඒ අප්‍රමාද වචනයෙන් අනුශාසනා කරනකොට ඒ වචනේ පිළිතලා වෙහෙසිලා උත්සාහවත් වෙච්ච හැම කෙනෙක්ම බ්‍රහ්ම ලෝකෙ ගියා. යටත් පිසින කිරිසෙන් ඒ අයට උපස්ථාන කළ කෙනෙක් ඉන්නවනම් ඒ අය දිව්‍ය ලෝකෙ ගියා. මහණෙනි හිතන් තෙතන අපිට කරුණක් තියෙනවා. මිනිස්යන්ගේ ජීවිත අල්පයි කියලා අරක ශාස්ත්‍රෝවරය අවවාද කරනකොට එදා මිනිස්යන්ගේ ජීවිතයක ආයුෂ අවුරුදු 60000යි. බොහෝ දුක් සහිතයි ජීවිතේ බොහෝ ආබාධ සහිතයි මනුස්ස ජීවිතය කියලා මේ අරක ශාස්ත්‍රවරය අවවාද කරනකොට මිනිස්යන්ට තිබුණේ ප්‍රධාන වශයෙන් රෝග පීඩාදී තුනයි. බඩගින්න පිපාසය දැනෙන බව, වැසිකිලි කැසිකිලි කිරීමේ අවශ්‍යතාවය සීතු උෂ්ණ දැනෙන බව මෙන්න මෙච්චරයි ඒ මිනිසයාට තිබුණු බොහෝ දුක් සහිත යාබාධ සහිතයි කියලා ජීවිතේ පෙන්වනකොට තිබුණේ මේ තරම් දීර්ඝායුෂ්ක වෙච්ච මේ තරම් නිරෝගී වෙච්ච ඒ පිරිසක් තිමුත් මේ මහණෙනි මේ අප්‍රමාද වචනය අහලා බොහෝ සෙයින් අප්‍රමාද සුගතිගාමී වුණා මහණෙනි මනාකොට අද කියනවා නම් අප්ප මිදම් වික්ෂවේ මනුස්සානම් ආයු මහණෙනි අද කියනවා නම් මනාකොටම කියන්ට වෙනවා මිනිස්යන්ගේ ජීවිත අල්පයි කියලා ගමනීය සම්පරායෝ මිසියල්ල මතහැරලා මිය පරලෝ යනවා කත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචරියං නත්ති ජාත සමරණං ඒ නිසා කුසල් කරන්ට එපමණකිනුත් නතර නොවි භ්‍රමචර්යාවේ හැසිරෙන්ට උපන්න කෙනාට නොමැරී ඉඳීමක් නැහැ. මහණෙනි, මිනිස්යන්ගේ ජීවිත අල්පයි කියලා කියනවා නම්, ටිකයි කියලා කියනවා නම්, ස්වල්පයි කියලා කියනවා නම් අද කියන්න පුළුවන්. යෝචිරං ජීවතිසෝ වස්සසතං අප්පංවා බියෝ මහණෙනි යමෙක් අද බොහෝ කල ජීවත් වෙනවා කියලා කියනවා නම් අවුරුදු 100ක් ජීවත් වෙයි ඕනනම් ඒට වඩා චූට්ටක් වැඩි වෙයි. මහණෙනි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියවුවොත් ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300ක් ඕනනම් ජීවත් වෙයි. ගිම්මාන ඍතු 100යි වස්සාන ඍතු 100යි හේමන්ත ඍතු 100යි. ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300ක් ජීවත් වූ මහණෙනි මාස වශයෙන් ගත්තොත් ඔන්න මාස 1200ක් ජීවත් වේ. අර්ධ මාස වශයෙන් ගත්තොත් ඔන්න 2400ක් ජීවත් වේ. මහණෙනි දවස් වශයෙන් ඕනනම් ජීවත් වෙනවා නම් දවස් 36500ක් ජීවත් වේ. මහණෙනි ඕන්න මම කන බත් වේල් ගණනක් කියන්නම්. ඕනම් මිනිස්සෙක් ඉපදුණු දවසේ ඉඳලා මැරෙන මොහොත දක්වා බත් වේල් 72000ක්යි. මහණෙනි මිනිස්යන්ගේ ජීවිත අල්පයි කියනොනම් අද කියන්න වෙනවා. මම මිනිස්යන්ගේ ජීවිත වර්ෂ වශයෙන් කිව්වා, ඍතු වශයෙන් කිව්වා, මාස වශයෙන් කිව්වා, අර්ධ මාස වශයෙන් කිව්වා, දවස් වශයෙන් කිව්වා, කන බත් වේල් ගණනක් කිව්වා. මහණෙනි මා මිනිස්යාගේ ජීවිත අල්පයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි හොඳට හිතන්ට. අපි මහා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ජීවිතයේ යථාර්ථය අමතක වෙලා මේ ලෝකේ උරුම කරගන්නට මේ ලෝකේ හැමදාම ඉන්න වගේ අපි ජීවත් වුණාට අපි හැමදිනාගේම ජීවිතේ මාස 1200යි. හොඳට මතක තබා ගන්න ඒත් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් මේ කෙනෙක් හිතනවා නම් ජීවිතය ගැන සිහි කරන්න පුළුවන් නම් යම් පමණක හෝ මනසකට නුවණක් අබැටයක් තරම් හරි තියෙනවා නම් ඒබඳු මනසකට ජීවිතයේ යථාර්ථය බලන්ට කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වපු සූත්‍රයක්. ඒ මාස 1200න් අපි හැමදෙනාගේම දැන් කොච්චර ගෙවිලාද? දැන් මාස කීයක් ඉතුරු වෙලාද? දවසින් දවස ගණන් කරන්න දවස් 36500 ජීවිතය කියලා කියන්නේ. ඒ දවස් 36500ෙන් දැන් කොච්චර ගිහිල්ලා ඇද්ද? ඒ තවාසනාවට කිව්වොත් අපිට එහෙම හිතෙන්නේ නැහැ. මාස 1200යි කියලා අපිට හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ අපි එක්ක මේිට පෙර හිටපු අය මැරිලා ගියාට අපේ වටේ පිටේ යාළු මිත්‍රයෝ මැරුණට මම මැරෙන්නේ නැහැ කියන වගේ මට්ටමක් අපි හැම කෙනාගේම තියෙන්නේ. අපේ ආකල්ප, අපේ සංකල්පත් එහෙමයි. නොමරෙන විදිහටයි අපේ ආකල්ප සංකල්ප තියෙන්නේ. දවස් 36500න් දැන් දවස් කීයක් ගෙවිලා ඇද්ද? ඒ තවාසනාවකට අපිට ඒක තේරෙන්නේ නැහැ. අච්චෙන්ති කාලා තරයන්ති රත්ත්‍ය වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමි සම්පජ්ජේ සංකිතෙක්ඛෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක එක්තරා දෙවියෙක් කියපු ගාථාවකට ප්‍රතිඋත්තර දුන්නු ගාථාවක් බුදුරජාණන් වහන්සේ. එක්තරා දීර්ඝාෂ්ක දිව්‍ය ලෝකෙක ඉපදිච්ච දෙවි කෙනෙකුට මේ මනුස්ස ලෝකෙ දිහා බලලා මිනිසුන්ගේ ස්වභාවය දිහා බලලා පුදුමාකාර විදිහේ දුකක් ඇති වුණා. වහින වෙලාවට ජලය පිරුණු තැනකට වැහි බින්දු වැටෙනකොට දිය බුබුලු ඇති වෙනවා ආපහු බිඳෙනවා ඇති වෙනවා බිඳෙනවා ඒ තරම් වේගයෙන් අර දීර්ඝායුෂ්ක දෙවියට පේනවල මේ මනුස්ස ලෝකෙ මිනිස්සු ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා හරියට දිය බින්දු පුපුරලා යනවා වගේ වේගයෙන් අවුරුදු 100 කියන එක මේ සතර ස්වභාවයේ අනුව දිය ඇඳි ඉරක් තරම්වත් නෙමෙයි പ്രേත ලෝක, අසුර ලෝක, තිරිසන් ලෝකවල ආයුෂ කියලා කියන්නේ අවුරුදු 100යි, ලක්ෂයයි, 1000යි, කෝටියයි එහෙම ගණන් නැහැ. උපමා තියෙන්නේ. හැතැම්ම 16ක් දිග, හැතැම්ම 16ක් පළල, හැතැම්ම 16ක් උස කළු ගලක්. මනුස්ස ලෝක අවුරුදු 100කට සැරයක් රෙදි කඩකින් පිස්සොත් යම් දවසක මේ කළු ගල ගෙවිලා යයි ඒත් අවීචී දුක ඉවර වෙන්නේ නැහැ. කල්පය ඉවර වෙන්නේ නැහැ. ඒ තාක් කල්පයක් දිගයි අවීචී දුක. අපිට හිතෙන්නේ මේවා අතිශෝක්තියක් කියලා. වර්ණනා කළ පෙන්වන්න හදනවා කියලා. මොකද අපේ ජීවිත සීමා වෙලා තියෙන එක ටිකකට හරියට මාළු ටැංකියේ කියන මාළු ටිකක් වගේ. අපේ ජීවිතය. අපි මම කියලා මගේ කියලා හිතන්ට හුරු වෙච්ච එක්තරා රාමුවක් නේ රාමුවට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති වෙනකොට අපි ඒක පැහැර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ වගේ මිනිස්යන්ගේ ජීවිත බොහොම අල්පයි කියලා. අර දෙවිය දැක්කා එදා මෙන්න මේ විදිහට වේගෙ මිනිස්යන්ගේ ජීවිත බෙදිලා මැරෙනවා ආය උපදිනවා මැරෙනවා උපදිනවා. අනුකම්පාවෙන්ම දෙවියෝ මොකද කරන්නේ? දෙවියා ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අච්චෙන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණ අනුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි khairat සුඛා වහන්ති කියලා. රාත්‍රී යුගයේ ඇවෑමෙන් කාලය ගෙවිලා යනවා. වයස අනුක්‍රමයෙන් අතහැරෙනවා. අච්චින්ති කාලා තරයන්ති රත්තිය රයක් එළි වෙනවා කියලා කියන්නේ ජීවත් වෙන්න තියෙන කාලේ පොඩ්ඩක් අඩු වුණාලු. කාලය පොඩ්ඩක් අඩු වුණා කියලා කියන වයස ටිකක් ගෙවිලා ගියාලු. අනුක්‍රමයෙන් බාල කාලේ ගෙවිලා ළමා කාලේට ළමා කාලේ ගෙවිලා තරුණ කාලෙට තරුණ කාලේ ගෙවිලා තලත් යන වයසට අනුක්‍රමයෙන් මේ වයස අනුපුබ්බංජහන්ති අනුක්‍රමයෙන් අතහැරෙනවා. මේ ටිකෙන් ටික ටිකෙන් ටික කොහාටද ලං වෙන්නේ ජරාවට හා මරණයට ඒතං භයං මරණේ පෙක්කමානෝ ඒ ජරා මරණේහි දුක දකින්න ලෝකයා විසින් පුඤ්ඤාලි khairat සුඛවහන්ති තමාට සැපගෙන දෙන පින් කළ යුතුයි කියලා දෙවිය බුදුරජාණන් වහන්සේ ළඟ මේ ගාථාව ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රති උත්තර වශයෙන් ඉහත ගාථාව දේශනා කරනවා අච්චෙන්ති කාලා තරයන්ති රත්ත්‍යෝ වයෝ ගුණ අනුපුබ්බං ජහන්තේ ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමිතං පජේ සම්තිපෙක්ඛෝ බුදුරජාණන් වහන්සේ මේ දෙවියට කිව්වා දේශනා කළා සැපගෙන දෙන පින් කෙරුවත් පමන වෙන්නේ නැහැ මේ සසරට ඒ පින ගෙවිලා ඒ කුසලයේ ගෙවිලා නැත නැවත සතර පායට වැටෙන්න පුළුවන් කාලය රැයක් රැයක් ඉක්මනවා කියලා කියන්නේ කාලය ගෙවිලා යනවා තමයි කාලය ගෙවෙනවා කියන්නේ අනුක්‍රමයෙන් වයස අතහැරෙනවා. ජරා මරණයට ලං වෙනවා. මේ ජරා මරණයන්ගේ බය දකින්න කෙනා ලෝකාමිසය අතහරිනවා නිවන අපේක්ෂාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. නිවන අපේක්ෂාවෙන් ලෝකාමිසය අතහරින්නේ කියලා. ඉතින් පින්වතුනි අපේ ජීවිතයත් දවස් 36500ක් කිව්වොත් එක දවසක් එළි වෙනවා කියලා කියන්න බෑයක් ගෙවෙනවා කියලා කියන්න මේ 36500න් එක දවසක් ඉවරයි ඊගාවට වැය එළි වෙනවා කියලා කියන තව දවසක් ඉවරයි ඉතින් බොහෝම සීමා සහිත මේ හැම දෙයක්ම කරන්න තියෙන්නේ අනවරාගු සංසාර දුකෙන් මිදෙනවා නම් මිදෙන්න තියෙන්නේ ලැබපු මනුස්ස ජීවිතයෙන් වැඩක් ගන්නවා නම් වැඩක් ගන්න තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලෙන් වැඩක් ගන්නවා නම් ගන්න තියෙන බොහෝම සීමා සහිත අවස්ථාවක් ඒකත් අවුරුදු 100ක්ම ජීවත් වෙන මට්ටමට තබලා මේ මේ මට්ටමේ ඉන්නේ බොහොම ටික දෙනයි ඒ හින්දා මේ පින්වතුන් හොඳට ජීවිතය ගැන හිතන්න අපි හැම කෙනෙක්ම හිතිය යුතුයි කුමක් නිසාද මේ සසර අනවරාග්‍රයි කියලා පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. සසර බොහෝ දුක්සහිතයි කියලා පෙන්වනවා. සසර දුක අපිට පේන්නේ අපිට නොපෙනුනත් එහෙම දුක කියලා දෙයක් ලෝකේ ඇති නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. අන්නමතග්ග කියලා සූත්‍රයක් තියෙන මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනම තග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති වාක්‍යනෙදි කතා කරා පුබ්බා කෝටින පඤ්ඤායති නිදාගන්න නම් එපා මම කියනවා කට්ටිය ඉස්සරහා එතකොට ලැජ්ජා වෙන්නේ ඈ හැමෝම හොඳ අවධානයෙන් ඉන්න වෙනවා. ආන් අහවල් මහත්තයන් ඉදි කියලා මම කියනවා. එතකොට ඔක්කොම ලේදියා බලන්න. එතකොට ලැජ්ජයි ඉතින් අපි නම් දන්නේ හොඳට අහගෙන ඉන්න. ඒකම මම මේ දේශනාවේ අවසානයේට මේ පින්වුතුන්ට මේ ලැබුණු මනුස්ස ජීවිතයේ හිස් නොවන විදිහ වටිනා දහමක් වෙන්නවා. ඔගලන්ට කල් වෙලා තියෙනවනම් මම බලන්නේ තේත්තුව. ඇඟිල්ල උස්සලා මේ ලෝකෙ තුල බය නැතු බෞද්ධයි කියලා පෙන්වන්න පුළුවන් දර්ශනයකුත් මම උගන්වනවා. හැබැයි ඕගොල්ලන්ට ප්‍රමාණ වෙනවා නම් ඉස්සෙල්ලා මම ටිකක් සරණින් ගැඹුරු බණක් කියනවා. ගැඹුරු එක කොටස් දෙකක් තියෙනවා. දැන් මේ ඒක ඉස්සෙල්ලා ටිකක් කියන්නේ. හැබැයි ඒ ඇතුළේදී මම ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණොත් ලැජ්ජා වෙන්න වෙයි හැම දිනම අවධානයෙන් ඉන්න. මූණ පෙන්නලා ඇඟිල්ල දික් කරලා කියන්නේ ප්‍රශ්න අහන්නේ. එහෙනම් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. නෑ මේ වචනෙන් වචනේ මේ පස්සෙන් එන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්පමිදං අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පේන්නේ නැහැ අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහාවිතං සංසරිතං මමං චේවතුම් මහකංච අවිද්‍යාව නැමැති වැස්මෙන් වැහිලා තණ්හාව නැමැති බැඳුමෙන් බැඳිලා උඹලත් මාත් බොහෝ කලක් මේ සසරේ මේ අත දිව්ව සැරිසරුවා කියලා පෙන්වනවා දේශනා කළා. මහණෙනි මේ සසර නිකම්ම දිව්වේ හැම නිකම්ම සැරිසරුවේ හැම නෑ. මේ දීර්ඝ සංසාර ගමන එනකොට Tamante ඇඟලේ කිරි කරලා පෝපු Tamanගේ අම්මා මැරුණු වෙලාවේ අඬපු කඳුළු කෙනෙකුට එකතු කරන්න පුළුවන් නම් මේ සතර මහා සාගර ජලය අඩුයි. ඊට වඩා අඬලා තියෙනවා. ලෝඩ සංග්‍රහයේ කවියකුත් තියෙන අහලා තියෙනවනේ. මොකද්ද? එකම සතෙකු තම මව් මල දුකට වෙනම හැඬු කඳු ලේ බිඳු වලට මේ හැම මොහොදු දිය අඩුවන කලට තවම සතරාලයයි උපතක්. ලෝයඩ සංග්‍රහය ගොඩාක් කවි තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකයේ හරහා උපමා උපමේය කතාන්දර ඇතුළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බොහෝම ඩාඩිය මහන්සියෙන් හම්බ කරලා තමන්ව පෝෂණය කරපු තමන්ගේ තාත්තා මරුණ වෙලාවේ ඒ දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ වගේම පුංචි කාලේ ඉඳලා කිරි පොලන් තුරුළු තියාගෙන හදපු වඩපු Tamange දුව පුතා නැති වුණාම අය අඬපු ඒ දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. Tamange සහෝදරය සහෝදරි ඥාති හිතයිසින් මරුණු දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේන ගමනේදී තිරිසන් ආත්මවල උපදිනකොට ගෞරව වෙලා බැටළුව වෙලා ඌර වෙලා ඉපදුණු වාරවලදී බෙල්ල කපනකොට ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නනවා. මෙහෙම පෙන්නලා සුගතෝ ශාස්ත්‍රඥ මහන්සිය නැවතත් මෙහෙම දේශනා කරනවා. මහණෙනි මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ දන්නා වූ සුතවත් ආදී ශ්‍රාවකෙක් හැරෙන්න මගේ වචනේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. අපි මුදලට විශ්වාස නැහැ නේද? ඇයි? හිතෙන්නේ අපිට මේ බය සතර බය පෙන්වන්න පෙන්වන මහ ලොකු වර්ණනාවක් කියලා. අතිශෝක්තිය කියලා. මෝද දිහා බැලුවාම ගොඩාක් වතුර තියෙනවනේ. මෙච්චර කවුද අඬලා තියෙන්නේ කියලා. මේවා විහිළු වගේ කියලා හිතෙන්න පුළුවන්. ඒ සසර ස්වභාවය අපි දන්නේ නැති නිසා අවිද්‍යාවේ පමණ අපි දන්නේ නැති නිසා ඒ තරම් සසර අනවරාග්ගයි ඒ විතරක් නෙමෙයි පින්වතුන් අද මෙහෙම හිටියට සසරගත ජීවිතවලදී ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි ගැටිලා කිසිම කෙනෙකුගේ පිහිටක් නැතුව ජීවිතය අසරණ ජීවිතය අවසන් වෙච්ච වරලෝන තරම් අපේ ඇති අතපය හතරම නැතුව පිළික් වෙලා කිසියෙකුගේ පිටක් නැතුව ජීවිතය අවසන් වෙච්ච බව ලෝණ තරම් නැති. දැඩි ගිලන් වෙලා රෝගී වෙලා නැගිටින්න බැරුව ඔත්පල වෙලා තමන්ගේ මල මුත්‍ර ගුණේ වැටලා ජීවිතය අවසන් වෙච්ච බව ලෝණ තරම් නැති. ඒ වගේම ජීවත් වෙද්දිම හොරි කුෂ්ඨ හැදිලා කණුව ගහලා මරණ විවාරවල වුණ තරම් ඇති. ගස් ගල් පර්වත වලින් වැටලා හිස පොඩි වෙලා මරනවා රළෝන තරම් නැති. අද මේ ලෝකේ එහෙම දේවල් නැද්ද? තියෙනවා. ඒව මේ ඔක්කොම සසරේ නම් අපිත් ඉන්නේ සසරේ නම් අමතක කරන්න බා මේ හැම දෙයකටම අපි නෑදෑකම් කියන බව. අතීතයේදීත් එහෙමයි තාම අපි කවුරුවත් නිදිලා නෑ. ඒ පැවැත්මෙන් කොච්චර සසරේ දුක් විඳත් පින්වතුනි භවයෙන් වැහිලා නිසා අපිට ඒක පේන්නේ. ඒ නිසායි අපිට මේ බය නැත්තේ. ඒ නිසායි මේ දවස් 335 35000 වටිනාකම තේරෙන්නේ නැත්තේ අපිට. භවයෙන් වැහිලා නිසා අපිට නොපෙනුණත් ලෝක තුල එහෙම දුකක් තියෙන නිසා ලෝක සත්වයා ලෝකේ ඉන්න කෙනා ඉන්න අය ඒ දුක විඳින නිසා ඒක දුකක් නිසා ඒ දුකින් එතර කරවන්නයි සම්මා සම්බුදුජාණන් වහන්සේලා පහළ වෙන්නේ. හැබැයි අනුමානෙට හෝ ඒ දුක යම් පමණක හෝ තේරිච්ච මනසකටයි තුනුරුවන් වටින්නේ. ඉතින් අද මම මේ ටික මතක් කළේ අපිට නොපෙනුනත් අද අපිට නොවුනත් මේ හැම දුකක්ම විඳලා තියෙනවා ලැබෙන්න තියෙන පරිසරය අපෙන් නැති වෙලා නැහැ. අපේ එක ජීවිතයක් සිහි කරගන්න මේ ජීවිතයේ ස්වභාවය දැක්කහම ගෙවුණු ලබන හැම ජීවිතයක් මෙහෙමයි කියලා අපිට තීරණය කරගන්න අපහසු වෙන්නේ නැහැ. අද දවසේදී මව මරණ දුක අපිට උරුම වෙන්නේ නැද්ද කවදා හරි උරුම වෙනවා. අපි ඉද්දි ඒ අය නැති වෙලා හරි ඒ අය ඉද්දි අපි මැරෙන්න ගිහිල්ලා හරි මේ දුක විඳින්න වෙනවාමයි. පියා සහෝදර සහෝදරි දරුවෝ ඉන්නනම් දරුවෝ මේ දුක එන්නේ නැද්ද එනවා අද අපිට කායික දුක් මානසික දුක් එන්නේ නැද්ද බඩගින්න පිපාස නිന്ദා අපාස අනුම් බැලු මේ දුක් එන්නේ නැද්ද එනවා එන තේරුම් ගන්න ගෙවුණු හැම ජීවිතයක්ම එහෙමයි මුහුදේ වතුර කොච්චර තියෙනවද ගොඩායි එක වතුර දෝතක් අරගෙන බිව්වහම අපිට තේරෙයි වතුර ලුණු රහයි කියලා ඊට පස්සේ මේ වතුර දෝත අපිට මිම්මක් වෙයි මුළු මුහුදේම තියෙන වතුර ලුණු රහයි කියලා බලා ගන්නට අවශ්‍ය නැහැ මුළු මුහුදේම තියෙන වතුර බොන්න. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් ඇති සසර අවබෝධ කර ගන්නට. එක ජීවිතයක ස්වභාවය මෙහෙමනම් ගෙවුණු හා ලැබෙන හැම ජීවිතයක් මෙහෙමයි නේද කියලා තේරුම් කර ගන්නට. ඉතින් මේ තරම් දුකක් වින්දත් මේ සියලු දුක අපිට නැති කරගන්න බැරි වුණා. නැති කරගන්න ඇති බවවත් තේරෙන්න දෙපේ. අපිට ඇති බවවත් තේරෙන්නේ අපි දන්නේ නැහැ. අපිවත් දන්නේ නැහැ අපි මේ කරන්නේ මොකද්ද කියලා. මේ හැම කෙනෙක්ම රස්සාවල් කරනවා පේනවා. ජීවත් වෙනවා පේනවා. නොයේ කටයුතු කාරණා කරනවා පේනවා. ගෙවල් දොරවල් හදනවා පේනවා. නමුත් මේ හැම දෙයක් තුළම පවතින යථාර්ථය මොකද්ද කියලා පේනවද? පේන්නේ නැහැ. දන්නවද? දන්නේත් නැහැ. හොඳට සිහි කළා හොඳට හිතලා බලන්න එකින් එක එක එක කරුණෙන් කරුණ ආවර්ජනා කරලා ඕනම කරුණක් දිහා මේ ලෝකේ හැම කෙනෙක්ම මේ මොකද්ද හොයන්නේ මොනවද කරන්න කියලා අපි ඔහි අර මිරිඟුව පිටිපස්සේ ජලය හොයාගෙන දුවන තිරසංගත සතුන්ට සතුන් පිටිපස්සේ දුවනවා වගේ දුක උපදින ලෝකේ සැපයි කියලා දුවන ලෝකයා අතරේ අපිත් එකතු වෙලා ඔහි දුවනවා මිසක ජීවිතය ගැන ටිකක්වත් හිතන්න උත්සාහවත් වෙන්නේ නැහැ. මං කියන දේ බොරුද කියලා බලන්න හොඳට හිතලා මේ හැම කෙනෙක්ම හොයන්නේ සැපසතුට දෙක. මේ හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුක තමන්ගේ ජීවිත වලින් අයින් කරගන්න. මේ හැම කෙනෙකුටම අවශ්‍යයි සැනසෙල්ල. මේ හැම දෙයක් තුළම තියෙන්නේ හැම ක්‍රියාවක් තුළම තියෙන ඒක. නමුත් ඒකවත් අපි දන්නේ අපි මේ හොයන්නේ මේ මේ මොන මොන ක්‍රමයකට කෙරුවත් මේ හොයන්නේ නිදුක් බව නේද? මේ මොන මොන විදිහට කෙරුවත් අපි හොයන්නේ සැප නේද? දුක නැතුව ඉන්න නේද කියන එකවත් අපි දන්නේ පුංචි දරුවෙක් ඉගෙන ගන්න කාරණාව දිහා බලන්න. නිකන් මම මේ උපමාව රල්ලුම එකක් ගන්න අපේ ජීවිතේ. ඉගෙන ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? හොඳට ඉගෙන ගත්තේ නැත්නම් හොඳ රස්සාවක් කරන්න බැරි හොඳ රස්සාවක් නැත්නම් හොඳ මිල මුදලක් ගන්න බැරි හොඳ මිල මුදලක් නැත්නම් හොඳට ගෙයක් දොරක් ඉඩක් ඉඩමක් හදමක් ගන්න අරගෙන හදාගන්න බැරි වෙයි. ඒව නැති වුණොත් දුක් විඳින්න වෙයි. ඉලක්කයක් තියෙනවා. දුකෙන් මිදෙන්න මේ ලෝකෙ ඔක්කොමලා කරන්නේ. වෙන මොකුත් නෙමෙයි. ඒත් අපි දන්නේ මේ කරන්නේ දුකෙන් මිදෙන්න කියලා. මේ දුක නැති කරන්නයි මේක කරන්න කියන එක හරි තේරුණා නම් රස්සාව කරනවා නෙමෙයි දුක නැති කරන්න මේ කරන්නේ කියන එක තේරුණා නම් මෙච්චර කල් කළා දුක නැති වුණාද නැත්තම් මේ රස්සාවම කළා දුක නැතුව ඉන්න අය ඉන්නවද හිතනවා අපි ටිකක් දුක නැති කරන්න කියලා මොනවාම හරි දෙයක් කරන්න නෙමෙයි දුක නැති කරලා නැති කරන්න කියලා මොකද්ද කරන්න ඕන කියන එක ඉස්සලා හිතන්න කියන එකයි බුදුහාමුදුරුවෝ ඉගන්නේ මොකද මොන විදියට හරි කළාට කොහොම හරි දුක කියන එක නැති වෙන්නේ අපි දන්නවද අපි දුක නැති කරන්න කියලා අද කරන දේම දුක ඇති වෙනවා කියලා පළඟැටිය වගේ සතෙක් ගන්න ඒ සතාවත් කැමති නෑ දුකට එයත් කැමති සැපට එයා දුක නැති කරන්න නම් සැප ලබා ගන්න ඕන සැප ලබා ගන්න ඕන කියලා දකින්නේ මොකද්ද පහනට පයින් එක මේ පහන් දැල්ල ලැබුණොත් තමයි එයාගේ හිතට සතුට එයාට එයා දකින්නදී ආස කරන දේ සැපදී ලබා ගන්න හදන්නේ පහන් දැල්ලට පයින්නවා පන්නාම දුක නමුත් උසස් නෑ ඒ මනස ටිකක් හරි බන තිබුණොත් මොකද කරන්නේ යමක්ද දුක යමකින්ද දුකාවේ පහන් දැල්ලට මාපව තණ්හා කරනවා දුකම විඳින්මින් දුකටම තණ්හා කරන මේ පළඟටියගේ දුක හේතු සහිතයි. හිමුතුනිය පළඟටිය දිහා බලන්න. පිච්චුනොත් දුක આવොත් පුදුමද? නෑ. නොපිච්චුනොත් හදිසි පුදුමයි. එහෙනම් එයා දුක් විඳින විදිය පුදුම නෑ. දුක් නොවින්දොත් තමයි පුදුමයි. ඒක පේන්නේ කාටද? අපිට. ඒත් එයා දන්නවද? ඒ සතාට පේනවද නෑ. පළඟටිය දන්නවද පළඟටිය මොඩයි කියලා? නෑ. පළඟටිය මොඩයි කියලා දන්නේ අපි. පළඟටිය මොඩයි කියලා දන්නේ අපි. හිතන්න පොඩ්ඩක් පළඟටිය පැත්තකට වෙලා එන්නකොට ලාම්පුව හිමින් හිමින් හිමින් ඇවිල්ලා පළඟටියගේ ඇඟේ හැප්පුණාද? නෑ. තමන්ම දුක් විඳින ආරමුණට පැනලා තමන්ම නම් දුක් විඳේ මෙහෙම දුක් විඳින කෙනෙක් ගැන තමන්ම දුකට පැනලා තමන්ම දුක් විඳිනවා නම් ඒබඳු කෙනෙක් ගැන කියන්න තියෙන මොකද්ද? මහා බුද්ධිමත් කෙනෙක් කියලාද? කියන්න දෙන්න කොහොමද? මොඩයි කියලා. අපි දන්නවද ශේෂ මාත්‍රයක්වත් අඩු නැතුව ඒ ටික එහෙමම කරනවා කියලා. හැබැයි අමතක කරන්න එපා ලේබලේ මනස. මනං උස්සතිති මනස උසස් මනසක් තියෙනවා. උසස් මනසක් තියෙනවා කියන අපි පළඟැටිය කරපු දේම අඩු නැතුව කරනවා. මේක මන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අංගුත්තර නිකායේ තියෙනවා පාතේති කියලා සූත්‍රය. මෙන්න මේ පාතේති කියන සූත්‍රය බලන්න. දවස බුදුරජාණන් වහන්සේ විසාක උපාසිකාව හතපු මෙගාරමාතු කාසාදේ එළි මහානේ පුටුවක් තියාගෙන වැඩ ඉන්නවා රෑ බොහෝ වෙලාවක්. එළිය පහන් කරපු එළිය පත්තු කරපු ලාම්පු පහන් වලට නොයේක් නොයේක් පළඟැටි ඇවිල්ලා පිච්චි පිච්චි පිච්චි මෙරි මෙරි වැටෙනවා. භාග්‍යතුන් වහන්සේ මේක දකිනවා. දැකලා අඟුතරට එන්න මේ කුද්ද කෙනෙක්යි තේන උදානවල උදාන ගාතාවක් දේශනා කරනවා. මේ ලෝකයා හරියට මේ පළඟැටිය වගේ කියලා. දකින අහන දැනෙන දැනගන්න අරමුණු වලටම කිසිම විමසීමකින් තොරව පයින්නවා පැනලා දුක් විඳිනවා නේද කියලා. ඒ පාටිත්‍ය සූත්‍රයෙන් පෙන් බලන්න අපිට දුක ලැබෙන්නේ මොකෙන්ද? දේපල වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් ගෙවල් දොරවල් යාන වාහන මෙව්වා මම මම කියාගත්ත මේ ශරීරය මේවා ඇති බව නිසා හෝ නැති බව නිසා තියෙන කෙනා රැකගන්න බැරුව දුක් විඳිනවා තිබුණු දේ මදි වෙලා දුක් විඳිනවා. තිරෙන්නේ නැහැ. නත්ති තණ්හා සමාන නදී. තණ්හාව සමාන නදියක් නැහැ. නැති කෙනා නොලැබුණාට ලබා ගන්නට දුක් විඳිනවා. තමන්ගේ දෙමව්පියෝ නැති වෙනවා. දරුවෝ නැති වෙනවා. හොරු ගෙනියනවා. බඩු මුට්ටු. ගම් වතුර සුළං ගින්නට හසු වෙලා විනාශ වෙනවා. ඒයින් පපුවේ අත්ක ගහන්න දුක එනවා. ආපහු අපි හොයන්නේ මොනවද? අපි ඉන්න ගේ සුළු සුළඟට කැඩුනොත් හදාගන්න එක වෙනම ධර්මතාවයක්. මම මේ කියන්නේ අපේ මනස තියෙන තැන. ගම් වතුරකට කැඩුනොත් මොකද කරන්නේ? දුක එනවා, අඬනවා, තියෙන ශේෂත්ම විනාශ වුණා කියනවා. දෙවෙනි සැරේට මොකද කරන්නේ? නිකමට කලකිරුණු මනසක සේය හැදුවට කමන්නේ ජීවිතය ගැන හිතන්න එක එක සේයාවක් හිතෙන්නේ අනේ කැඩෙන්න බිඳෙන්න විනාශ වෙන්න පුළුවන් හින්දා නේද මේව විනාශ වුනේ නැසුනේ අනේ මේ වගේ හැම දෙයකම ස්වභාවය මේක නේද කාටද හිතුනේ නැහැ දෙවෙනි සැරේ නොකැඩෙන්න කියලා ඒකට වඩා හොඳට හදන්න හදන්න අනිත්‍ය නොවන විදිහ ලෝකේ අනිත්‍ය වුණාට මම කොහොම හරි ලෝකේ අනිත්‍ය නොවන විදිහට තියාගන්නවා කියන එක නෙමෙයිද මේ උත්සාහය අපිට හැමදාම දුක හින්දාවේ තණ්හාව අපි දන්නවද දුකට දුක නිසා අපිට එන්නේ තණ්හාව කියලා අපි හිතන්නේ සැප නිසා විතරයි අපිට තණ්හාව වෙන්නේ කියලා නේ දුකට තණ්හා කරනවා කියලා හිතෙන්නේ නැහනේ ඔයගලන්ට හොඳ බඩගින්නක් ඇති වුණා දවස් ගාණක් කන්නේ බඩගින්නක් ඇති වුණාම මොකද්ද හිතෙන්නේ? හොඳ කෑම ටිකක් කන්න තියෙනවා නම් කියලා නෙමෙයිද? එතකොට නිකමට කාටද හිතුනේ අනේ බඩගින්න කියනක දුක උපන්න මනුස්සයාට සුවන වෙන රෝගයක් වගේ. අනේ මේ සසර ඉන්න නිසා නේද මේ වගේ දුක් විඳින්න වෙන්නේ? හිතුණද නිකමට ජීවිත විරාග බවට? ඇත්ත ඒ. ඒක තමයි ඇත්ත. නමුත් යථාර්ථයෙන් අපේ මනස කොච්චර ඈතද? නිකමට හිතුණද? නැහැ. ඒ තුලිනුත් එච්චර දුක උපදිනකොට අපේ මනසට යොමු වෙන්නේ මොකද්ද ලෝකේ යමක් අනිත්‍ය වෙන දේ ලබා ගන්න. ලෝකේ දෙයක් හොයන්න අපිට සිහි වෙන්නේ. දැඩි පිපාසයක් ඇතින් හොඳ සීතල වතුර ටිකක් බොන්න තිබුණා නම් අර අර දුකේ විරාග බවක් නම් අපිට ඇති වෙන්නේ තණ්හාවක්මයි ඇති වෙන්නේ. මම මේ මතක් කළේ මේ අවිචාරශීලී බව නිසාමයි මේ සංසාර අපිට ගෙවා ගන්න බැරි වුනේ. අපේ මෝඩකම මේ මුලාව අද කීයක නෙමෙයි මේ මෝඩකම ගෙවෙන සත්පුරුෂ ඇසුර සත්පුරුෂ ලෝකෙ කොච්චර පහළ වුණත් අපේ මෝඩකමේ මහතේ සත්පුරුෂ ඇසුර ඇසුර කෙරෙන්නේ ඒ පින්වතුනි වටිනා අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව අත නොහැරේවා අතහැර නොගනිවා කියන කලන අදහසින් මම මේ ටික මතක් කරන්නේ. ඒ හින්දා ජීවිතේ මේට වඩා නම් ප්‍රමාද වෙන්න එපා. කොහොම හරි මේ ජීවිතේ වෙන මොකද නිවන පැත්තකින් දාන්න. බුදුදහමත් පැත්තකින් තියන්න. ඇත්ත ඇති හැටි බලන්න මිනිස්සෙක් හැටියට ඇත්ත මොකද්ද කියලා හම්බ වෙයි නිවන කියන එක ඒකෙන්. බුදුදහම කියන එක එතකොට මතුවේ. වචනෙට අපි නිවන් දකින්න ඕන කියලා වචන කිව්වට නිවන ලැබෙන්නේ නැහැ. අපි බෞද්ධයි කියලා හිතියට නිවන ලැබෙන්නේ නැහැ. ඇත්තටම දුක මේ ලෝකේ අපි හොයන්නේ මොකද්ද කියලා හොයන්න. ඇත්තටම අපිට ජීවිතෙන් අයින් කරන්න ඕනේ මොකද්ද කියලා හොයන්න. උත්තරය දෙකක් එයි. ඇත්තටම අයින් කරගන්න ඕනේ දුක, ඇත්තටම ලබන්න ඕනේ සැප. ඊට පස්සේ ඇත්තටම සීකල්ලා බලන්න ඇත්තටම දුක කියන එක අයින් කරන්න මෙච්චර කල් උත්සාහවත් වුණා නම් ඒක අයින් වුණේ නැහැ. එහෙනම් ඇත්තටම දුක අයින් වෙන්නේ කොහොමද? එතකොට අපිට බලන්න මේ දුක ආවේ කොහොමද කියලා හොයන්න. මේ ගෙදර වහලේ හිඳුලා තෙමෙනවා නම් මේ නොතෙමෙ අපිට ඉන්න ඕනේ නම් නොතෙමෙන්න කියලා වහලේ කොතනක් හරි වහලා හරියනවද නැහැ අපිට වෙනවා ඉස්සර වෙලා මොකද්ද තෙමෙන්නේ කොතනද කියලා හොයන්න වෙනවා ඒ තැන හොයලා හොයපු තෙමෙන තැන වැහුවොත් නොතෙමෙන්න පුළුවන් අපි දැන් කරන්නේ වහලෙ හිල් වෙලා තෙමෙනවා. තග්ගාල ගිහලා එහා පැත්තේ මුළු කැටයක් දෙනවා. මේ ස්තූපේ පැත්තේ තෙමෙන කුටි හරිය මුළු කැටයක් දෙනවා. දැන් මම වහලත් ඇහුවා ඒ තෙමෙනවනේ කියනවා. ඉතින් නොතෙමුණොත් තමයි බුදුනේ. නේද? ජීවිතේට දුක ගලාගෙන එනවා. අනේ මෙච්චර මෙච්චර දේත් කළා ඒත් මේ දුක නැති වෙලා නැහනේ. ඇයි ඒ? දුක නැති කරන්න කියලා මොකද්ද කළ යුත්තේ කියලා හොයලා දුක ඇති වෙච්ච හේතුව හොයලාද දුක නැති කරන්න හදන්නේ? නැහැ. තෙමෙන්නේ කොතනද කියලා බලලා එහෙම නෙමෙයි ටග්ගල තෙමෙනවා කියලා කියපු මෙතන තෙමෙ ගේ තෙමෙනවා කියලා කිම හා හා ඉන්න ඉන්න මං ටග්ගල මේ වහන්නම් කියලා කුස්සිය හරිය වහනවා කියන්නේ. වගේ සිද්ධියක් නෙමෙයි අපි මේ කරන්නේ. ඉතින් මේක කිරීමෙන් අපිට මෙලොවටත් නෑ පරලොවටත් නෑ. කිසි තේරුමක් නෑ. ඉතින් අපි කරනවා නම් වහලේ හිල් වෙච්ච තැන හොයලා එතනම වහන්න ඕනේ. එතකොට අපේ ප්‍රශ්නේ මිදෙන්න පුළුවන්. දුක බුදුහාමුදුරෝ කියලා බුදුහාමුදුරෝ බණ කිව්වේ නෑ. බුදුහාමුදුරන්ගේ දෘෂ්ටියක් දේශනා කළේ නෑ. ලෝකේ යමක් දැත්ත යතහ තිතං යතහ පනේතං නැත්තම් තථාගතයන් වහන්සේ ගැන පෙන්වන උපාදෝව අනුපාදෝව එවන් ධම්මතා ධම්ම නියාමතා ධම්ම තිතිතා තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ලෝකේ ධර්ම නියාමයක් දහම් පැවැත්මක් පවතින පැවැත්මක් දහම් ස්වභාවයක් තියෙනවා තථාගතයන් වහන්සේ මේ සත්‍ය මේ සැබෑව ලෝක යථාර්ථය අවබෝධ කළා අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක ගැන පෙන්වුවා දුක මේ කියන්නේ මොකද්ද කියලා දුක ගැන විස්තර කළා ලෝකේ තියෙනවා නම් ඉපදීමෙන් දුකක් එනවනම් ලෙඩවීමෙන් දුකක් එනවනම් මහලු වීමෙන් දුකක් එනවනම් මරණයෙන් දුකක් එනවනම් අප්‍රිය ප්‍රියමනාපදේ වෙන්වීමෙන් දුකක් එනවනම් අප්‍රියමනාපදේ ලැබීමෙන් දුකක් එනවනම් එතකොට හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමෙන් දුකක් එනවනම් එතකොට කෙටියෙන් කියනවා නම් මේ ස්කන්ධ පරිහරණය මේ ජීවිතය පරිහරණය කරන දුකයි බලන්න මොන තරම් ඇත්තද කියලා මේ අවස්ථාවේම හොඳට බලන්න මේ පිරිසදී ඉඳගෙන හිටියොත් ටිකක් වෙලා ඉඳගෙන ඉන්න කමාරු. අමාරු වෙන්නද ගොඩක් කියලා. මොකද්ද මේ සංකීර්තන පංච උපාදානස්කන්ධ දුක මේ ස්කන්ධ පරිහරණය මොන දුකක් හිටගෙන ඉන්න ටිකක් වෙලා දුක. ඇවිදිමින් ඉන්න දුක. නිදාගෙන ඉන්න දුක. බුදුරජාණන් දේශනා කළ මේ දුක මේක දුක අපි පිළිගත්තත් නොගත්තත් ලෝකය දැක්කත් නොදැක්කත් ඇත්ත මේ පෙන්වන. මේක දුක. බුදුරජාන් වහන්සේ කිරේ අදහන්න ඕනේ කවුරුවත්. අපි බෞද්ධය කියලා කියන්න ඕනෙත් නෑ. මේ ඇත්ත බලන්න. මේකට පන්ති, පක්ෂ, කුල, ભેද, ಜಾති ආගම් නෑ. මිනිස්සෙකුට සුදුසුයි. හිතන්න පුළුවන් කෙනෙකුට සුදුසු දෙයක් බුදුරජාන් වහන්සේ දෙන්නේ. මංවත් මේ ශාසනයේ ඉන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් දක්වනවා විමුක්තිය සඳහා මටවත් එහෙම විශ්වාස නැහැ. නමුත් මගේ ජීවිතයෙන් අද දකින්න පුළුවන් ධර්මතාවයක් දැකලා මේ ශාසනයේ ඉන්නේ. ඔයගොල්ලොත් එහෙම කරන්නේ. පෙන්න මෙන්න මේක තමයි දුක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුක කියන එක ඇති වෙන හේතුව පෙන්නවා. තෙමෙනවා. තෙමෙන්නේ මෙන්න මෙතනින් කියලා පෙන්නවා. ඒ ඇති වෙන හේතුව නැති කරන්න. ඒ තෙමෙන තැන හිල්ලෙච්ච තැනම හොයලා වහන්න. එතකොට දුක නැති වෙනවා කියලා පෙන්නවා. බුදුහාමුදුරු මේ තරම් ලස්සනට පෙන්වලා තියෙද්දි අපි හරියට ගෙතුණු පඹ ගාලක් වගේ එතුණු කුරුළු කූඩයක් වගේ පැටළුණු තන දිස්සක් වගේ පටලවාගෙන අවුල් කරගෙන දුවනවා ඒ මේ අත දුක නැති කරන්න මොන තරම් දේවල් කරනවද නමුත් දුක නැති කරන්න කියලා කරන හැම දෙයකින්ම අපේ ජීවිතේ දුකම ගලාගෙන යනවා කියලා අපිට පේන්නේ හරියට අපි කරන දේ උපමාවකින් කිව්වොත් මා විශාල ගිනි ගොඩක් ඇවිලෙනවා මේක නිවන්න ඕනේ කියන අදහස තියෙන්නේ. නිවන්න ඕනේ කියන වචන කතා කරන්නේ. නිවන විදිහටයි කරන්නේ. හැබැයි කරන්නේ මේකට පිදුරු වියලි තන වියලි දර වලින් තමයි ගහන්නේ මේ ගිනිගොඩට. පුළුන් ඔය වගේ දේවල්. දැන් මේ නිවන්න කියලා මේකට දාන්න මේ දෙයින්ම වෙන්නේ මොකද්ද? නැවත නැවත මේ ගිනිගොඩ ඇවිලෙනවා. එතකොට නිවන් ඕන කියන අදහස තිබ්බට අපි කළා තියෙන්නේ මොකද්ද? අපි නොදන්න මෝඩකම තිබුණට මෝඩකම නිසා කළා තියෙන්නේ මේ ගින්න පත්තු කරපු එක මිසක නිවපු එක නෙමෙයි. අදහස නිවන්න වෙන්න පුළුවන්. අපි හැම කෙනාගේම අදහස නිදුක් බව, දුක නැතුව ඉන්න. නමුත් කළා තියෙන දුක ඇති වෙන විදිහට. මෙන්න මේ නිසාමයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නේ. පහළ වුණේ. අපි අද වේවා මෙලොව වේවා පරලොව වේවා දුකෙන් මිදෙන්නේ නැහැ මේ ස්වභාවය තේරුම් ගත්තොත් ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධහම අවබෝධ කරගෙන ඒ ධහමේ හැතිරෙන්න ටික ටික හරි ගෙවක් හදන්න රස්සාවකුත් කරන්න මිල මුදලුත් හදන්න ධර්මල්ලු ඉන්නනම් උපකාර යුතුයකනුත් කරන්න බුදුහාමුදුරුවෝ මේව එපා කිව්වේ නැහැ ඒ දුක නැතුව ඉන්න නෙමෙයි දුක නැතුව ඉන්න හැම නෙමෙයි ලැබපු මනුස්ස ජීවිතේ ජීවත් කරගන්න. දුක නැති කරන තැන දක්වා යම් පැවැත්මක් තියෙනවා නම් ඒ පැවැත්ම පවත්ව ගන්න කරන්න. දෙමෙන්න බෑ. ගියක් ඉන්න තියෙනවා. එතකොට අපි මේ ටික දැනගෙන කළාම අපි කරන්න බල කරන්න. අද අපිට ලෝකේ තියෙන තරංගයක් ගෙයක් හදන්නේ මොකටද කියලා දන්නේ ඇඳුමක් අඳින්නේ මොකටද කියලා අපි දන්නේ නැති වෙලා මේ ලෝකේ හැම කෙනෙක්ම අන්තිම ඇඳුම් අඳින්න මොකද්ද? සීතස්ස පටිඝාතය උන්නස්ස පටිඝාතය දන්ස මක්කස වාර්තා තපසිරෙන් සප සම්පත්තානම් පටිඝාතය යාව දේව හිරිකෝපින පටිච්ඡාද නැත්තම් සීතනසා ගන්නට උෂ්ණනසා ගන්නට මෙති මදුරු අවු සර්ප සුලං ආදී ස්පර්ශයන්ගෙන් දුකෙන් බේරෙන්න වසා නොගත්තොත් ලැජ්ජා හිතෙන තැන තියෙනවා මේව වහගන්න මෙන්න මේ වගේ ඇඳුම් අඳින්න. ඒකේ යථාර්ථය නොදක්කහම මොකද වෙන්නේ? දැන් මේක තරගයකට කරනවා අපි. ගියක් හදන එකෙත් එහෙමයි. ආහාර පාන ගන්න එකෙත් එහෙමයි. බේත ගේත ගන්න එකෙත් එහෙමයි. ඉතින් ඇත්ත දකින ජීවිතය හරි සරලයි. ඒ වගේම හරි පහසුයි. මෙලොවම සැලලුවා. ඉතින් අපි මේ කොච්චර මොන විදියට කෙරුවත් අපි කාටවත් හොඳට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්දයි. කවුරු පිළිගන්නවනේ? පිළිගන්නවා. එහෙනම් මතක තබා ගන්න එයින් බැහැර වෙන්නෙම නෑමයි. වෙන්නෙම නෑමයි. දුක කියලා බුදුහාමුදුරුවෝමක් වෙන්නවනේ මේ ටික දුකමයි. ශ්‍රමණේනවා, බ්‍රාහ්මණේනවා, දේවෙනවා, මාරේනවා, බ්‍රාහ්මණව කියනචිවා. ශ්‍රමණයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් දිව්‍යයෙකුටවත් මාරයෙකුට මේ ලෝකෙ කිසිම කෙනෙකුට එහෙම නෙමෙයි කියලා කියන්න බෑ කියන. ඒ හින්දා සම්මා සම්බුද්ධයි. බුදුහාමුදුරුවෝ යම් ක්‍රමයක් දේශනා කළා නම් දුක නැති වෙන කියලා ඒ ක්‍රමයම විතරක්ම මිසක වෙන ක්‍රමයක් නෑමයි දුක නැති කරන්න. ගෙවල් හැදුවට අපේ මෝඩකමට දුක නැති වෙන්න ඒ නිසාමයි මේ මතක් කරන්නේ. ගෙවල් දොරවල් දේපල වස්තු ආරකබන් මේවා හදලා දුක නැති වෙන හැදුවට ගෙන්නේ නෑම දුක නැති කරන්න මේක කරන්න ඉස්සෙල්ලා මොලේ තියෙනුන් ටිකක් හිතන්න ගයක් හදලා දුක නැතුව ඉන්න පුළුවන් නම් තට්ටු ගණන් උස ගොඩනැගිලි උරුමකම් කර උරුම ගොඩනැගිලි වලට උරුමකම් කියන විශාල ගෙවල් හදපු අය ඉන්නවා මේ දුක නැතුව දෙහිටියේ දුක නැතුව දෙන්නේ මිල මුදල් හම්බ කරගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා ඔයගලන්ට හිතනවනම් සිහි කරන්න කෝටි ගණන් ධනෙ තියෙන අය ඉන්නවා දුක නැතුව දින්නේ මැරෙන්නේ නැද්ද එයා ලෙඩ වෙන්නේ නැද්ද මම මෙතෙන්දි මතක් කළේ මම වටිනා දහමක් කියලා දෙන්නම් හැබැයි එක දෙයක් මතක තබා ගන්න ඕනේ පෙරලෙන දෙයක් ඇතුලේ නොකෙල්ලේ ඉන්න බෑ කියන එක මතක තියාගන්න පෙරලෙන බෝලයක් ඇතුලේ බෝලේ දැන් පෙරලි පෙරලි රෝල් වෙවි එනවා. ඒක ඇතුලේ නම් අපි ඉන්නේ පුළුවන් ද නොපෙරලී ඉන්න අනිත්‍ය වෙන ලෝකේ වෙනස් වෙන ලෝකේ දුක වෙන ලෝකේ දුක් නොවී ඉන්න බෑ. අපි එහෙම ඉඳ හදනවා නම් ඒක බොරුවක්. පෙරලෙන දේ ඇතුලේ ඉන්න කෙනා පෙරලෙනවාමයි ගිනි ගොඩක් ඇතුළට දෙන්නේ ගියොත් විශාල ගිනි ගොඩක් තියෙනවා. දැන් දෙන්නේ යනවා ගිනි ගොඩ ඇතුළට. එක්කෙනෙක් ගිනි ගොඩේ ඒ පැත්තට මේ පැත්තට ඒ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චින්ද උත්සාහවත් වෙනවා. දැන් මෙයාට මොකද වෙන්නේ? නොපිච්චින්න පුළුවන්ද? ඇයි ඒ බැරි? ඉතින් මෙයා උත්සාහවත් වෙන නොපිච්චින්න. උත්සාහවත් වෙනවට ගිනි ගොඩ ඇතුළේ කිසිම උත්සාහයක් නැතුව අත් දෙක බැඳගෙන එක්කෙනෙක් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ගිනි ගොඩ ඇතුළට ගිහිල්ලා නම් නොපිච්චින්ද උත්සාහවත් වුණත් නොවුණත් දෙන්නම පිච්චෙනව නේද? පිච්චෙනවා. ඒ වගේ හොඳට මතක තබා ගන්නට අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ දෙයක් මම වෙලා නම් මගේ වෙලා නම් මගේ ආත්මේ වෙලා නම් මේ ලෝකේ අබැටයක් හරි මේ දැන් ඉන්නේ ගිනිගොඩ ඇතුලේ. මේ ලෝකේ දුක මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා ඉන්න මේ ලෝකයා දුකෙන් මිදෙන්න උත්සාහවත් උනත් නොඋනත් දුක් විඳිනවාමයි. සීකල බලන්න ඕන්න. මේ ලෝකේ දුක නැතුව ඉන්න කියලා ගෙවල් දොරවල් හදලා දේපොළ වස්තුව මිල මුදල් හරක බාන මේ වගේ මහ විශාල විදියට ලෝකේ යහපතින් ඉන්න උත්සාහවත් වෙන අය අපිට පේනව නේද? අපිට හම්බ වෙනව නේද? මේ අය ඉපදෙන්නේ නැද්ද සසර? ඉපදීම පේන්නේ නැහැ කියන්නකෝ. එකක් පැත්තකින් කියන්නකෝ නොපෙනෙනව ඕනෙම නැහැ. පේන මට්ටමට ගන්න. මේ අය ළඩ වෙන්නේ නැද්ද? මේ අය මහලු වෙන්නේ නැද්ද? මේ අය මැරෙන්නේ නැද්ද? මේ අය ප්‍රියංගෙන් වෙන්වීමේ දුක විඳින්නේ නැද්ද? මේ අය අප්‍රියන් හා එක්වීමේ දුක එන්නේ නැද්ද? මේ ආයත හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබී මේ දුක එන්නේ නැද්ද? මේ ආයත ඉඳගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙන්නේ නැද්ද? හිටගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙන්නේ නැද්ද? ඇවිදින නිදාගෙන ඉරියව්ව දුකක් වෙන්නේ නැද්ද? ඔන්න දැන් දුක නැතුව ඉන්න කියලා උත්සාහවත් වෙන කෙනා ওই දුක් ටිකේ චුට්ටක් අතරින් නැතුව ඉඳිනවා. කිසිම දුක නැතුව ඉන්න කියලා කිසි උත්සාහයක් නැහැ මේ ලෝකේ කාලකන්නේ කියලා හිතන මිනිස්සෙක් ගන්න මෙයාත් ওই දුක් ටික විඳිනවද නැද්ද කියලා බලන්න. විඳිනවා. එයයි මේ යතර යථාර්ථයෙන් මොකද්ද තියෙන වෙනස? අවශ්‍යම ওই ටික නෙමෙයිද? සැපයි කියන දෙයක් තියෙනවා නම් ඔය අභියසදී ওই ධර්මතාව ටික අභියසදී ඔක්කොම අතහැරෙනව නේද? ලෙඩවීම මහලු බව මරණය මේ ටිකම නෙමෙයිද ප්‍රශ්නේ? මේ ටිකෙම නෙමෙයිද මිදෙන්න ඕනේ? මොන්නතරම් ධනෙ තිබුණත් වැඩි ඕනේ ගෙදර තියෙනවා පළතුරු ಜಾති කෑම ಜಾති සීනි අමාරු හැදලා කන්න බෑ වැඩක් තියනවාද ඒ වගේ අපිට ලෙඩ රෝග හැදුනොත් ජරා ජීර්ණ තත්ත්වයටපත් වුණොත් මරුණොත් මේ මොකවත් පරිභෝග කරන්න බෑ ඉතින් පළක් තියනවාද ඒ ජීවිතේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මහන්නේ මගේ මේ ශාසනය විද්‍යමාන වෙන ධර්මතා තුනක් නිසායි ජාති ජරා මරණ මේ මුළු ශාසනයෙම विद्यमान වෙන්නේ මේ තුන මේ ධර්මතා තුන නැති කරන වෙන තැනක් නෑ මේ ශාසනය හැරෙන්න. ඉපදීම මහලු බව මරණය කිසිම බෙහෙතක් නෑ කිසිම තැනක් නෑ. බුදු සසුන विद्यमान වෙන්නේ බබලෙන් ලෝක මේ ධර්මතා තුනෙන් කියලා පෙන්වනවා. ඉතින් ඒ නිසා අපි කොහොම හරි මේ ධර්ම අද අවබෝධ කරගන්න ඕනේ. මම දහමක් පෙන්වන්න ඉතල මේ ටික පෙන්වන්නේ අපිට ජීවිතයේ අවශ්‍යතාවයත් උමලා වෙලා නැහැ. අපි දන්නේ අපි මොකද්ද කරන්නේ කියන එකවත්. ඒ තරම් නොදරු තත්ත්වයටපත් වෙනවා. ඔහි දුවන්නම් වාල දුවන සමාජ රටාවකට එකතු වෙලා ඔහි දුවනවා. එහෙම නෙමෙයි මිනිස්සෙක් හිතේ ටිකක් හිතන්න. ටිකක් නෙමෙයි හොඳට හිතන්න ඇත්ත. මේ මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද කරන්න හදන්නේ කියන එක. එහෙම හිතුවොත් ඇත්තටම Tamanට Tamanව තේරෙන මනසක් වුණොත් මේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන එකේ තරම් අමාරු නෑ. මිනිස්සුයෙකුට තේරුම් ගන්න පුළුවන් ධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් මේ ටික අපිට කරන්න වෙන්නේ කරන්න පුළුවන් ජීවිතේ යම් පමණක හෝ තේරුම් ගත කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දුකත් පෙන්වලා දුක ඇතිවීමත් පෙන්වලා නැතිවීමත් පෙන්වලා නැති කරන මාර්ගිකුත් පෙන්වලා තියෙද්දි එහෙම ධර්මයක් නැති ඇත්තෝ වගේ අබුද්ධෝත්පාද කාලයක වගේ ඉන්න සුදුසු නැහැ. සමහර කල්ප තියනවා කියනවා බුදුරජාණන් වහන්සේ නමක් ඉපදිලා තව බුදුරජාණන් වහන්සේ නමක් උපදින්න අත් බුද්ධ ශූන්‍ය කල්ප බුදවරු නැති අතුරු කල්ප ගණනෙන් අසංකේයයි කියනවා. බුදුරජාණන් වහන්සේලා නැතුව හිස් හිස්ව කියන කල්ප අසංකේයයි. අසංකේයයි කියන්නේ අසංකේයයි කියන ගණන ලියන්නේ 1.140යි. අසංකේයයි කියන ගණන ලියන්නේ. එතකොට අපි කියමු 1000යි ලක්ෂයයි කෝටියයි ප්‍රකෝටියයි කෝටි ප්‍රකෝටියයි නහුතයයි නින්නහුතයයි අබබයයි අහතයයි මෙන්න මේ විදිහට තමයි ගණන් තියෙන්නේ. කල්ප කල්පයක් කියන්නේ අර මං ඉතලා කිව්වේ 70000ක් දිග 16ක් වල 16ක් උස කළු ගලක් මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට ඉතලා පිස්සු. යම් දවසක ගල ගෙවිලා යයි ඒ කල්ප ඉවර වෙන්නේ. ඒ බඳු කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි. ඒ කියන්නේ හිතන්නවද තිරිසන් ලෝකයක් තියෙනවා. ඒබඳු සසරක මේ අවුරුදු ගාන කියලා කියන්නේ මෙහෙම කරන්නවත් බෑ. ඒ තරමට මයින්න කාලයක් නෙමෙයි මේ. ඒ තරම් අවස්ථාවක් ලැබිලා අපි හැදෙට කරගන්න අර කිරිසප්පයවතේ තියෙන මණික තියෙන කිරිසප්පය වගේ වැඩ. කෝටි ගණනක් වටිනා මණිකක් නොදරුවෙක් අතේ තිබුණොත් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. සීනු ගෝලයක් දෙන්න. වටින් නැති හින්දා. අපිට වෙලා තියෙන තුනුරන්ගේ වටිනාකම නොදන්න නිසා තීන්දුව ගෝලයක් දීලා මේ තියෙන්නේ. ඇහැට රූපයක් පෙන්වුවොත් කනට ශබ්දයක් ඇස්සුවොත් නාසයට ගන්ධයක් පෙන්වුවොත් දිවට රසක් දැනෙනොත් කයට ස්පර්ශයක් වෙනුත් ආයි බුදුහාමුදුරනේ නෙමෙයි ධර්මෙනේ මුකුත් ඕනේ අපිට. නමුත් එහෙම නෙමෙයි ඉස්සර. අද අධිකම නොලබන තිතර නොලබන හේතුව මොකද්ද? ਵਿਚාරශීලී බව නැහැ. ඉස්සර තරුණ අය පවා හොඳට හිතුව ජීවිතය ගැන. මොන හරි දෙයක් කරනකොට ඒකේ નિસරු බව තේරුම් ගත්තා. ඒගොල්ලෝ තේරුම් රජවරු රජකම් අතහැරියා මේ සත්‍යර්මයේ හමුවේදී. සිටවරු සිටුකම් අතහැරියා. මහා දානපතියෝ ඒ සියලු ධන අතහැරියා. ඇයි ඒ? එයා තේරුම් ගත්තා සදාතනික ජරා මරණය නැති කරන මේ සද්ධර්මයේ හමු අපිට නැති කරන්න බැරි මොකක්ද කියලා. මේ ලෝකේ නිලතලාකින් වටිනා නිලතලයක් රජකම කියන්නේ. අපි කියමුකෝ ලෝකේ ඊට වඩා නැන්නේ. දැන් රටක රජ කෙනෙකුට දරුණු රෝගයක් හැදුණා කියලා හිතනවා. මේ දරුණු රෝගය සුව කරන්න රටේ නොයෙක් වෙදවරු ගෙන්නන හැමතැනම. හැම කෙනෙක්ම කියනවා ඒක සුව කරන්න බෑ. ඔබතුමා මේ රෝගෙන් මැරෙනවාමයි. එක වෙද මාත් එක්ක ඇවිල්ලා කියනවා සුව කරන්න බෑ ඔබතුමා මේකෙන් මැරෙනවාමයි. හැබැයි රජතුමනි එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. රජකම අතහැරලා අන්න අහවල් වනාන්තරයට ගිහිල්ලා අහවල් කොළ කකා හිටියොත් මේ රෝගයේ සුව වෙනවා නොමැරී ඉන්න පුළුවන් කියලා කිව්වොත් නොමැරී ඉඳීම සඳහා රජකම අතහරින්න නැති වෙයිද? අතහරිනවා. නොමැරීම ඒ තරම් වටින්නේ නැද්ද? වටිනවා. අමතක කරන්න එපා නොමැරී ඉන්න නෙමෙයි මරණය කල් දාගන්න ටිකක්. ඒත් නොමැරී ඉන්න බෑ. මරණය ටිකකට කල් දාගන්නත් රජකම අතහරින්න. මේ බව තේරුම් ගත්ත ඉතර ඇත්ත. එක ජීවිතයක මරණය කල් දාගන්නත් මෙච්චර දෙයක් අතහරිනවා නම් ලෝකයා සදාතනිකම අනවරාග්‍ර වූ ජරා මරණය නැති කරන සත්‍යර්මයේ අහන්නේ අපිට අතාරින්න බැරි මොනවද? තියනවාද? හිතන්න පොඩ්ඩක්. අර කපුට මං එදා මතක් කරන්නේ ඇත්කුණේ වැහුවා වගේ වෙන්න එපා. ඇත්කුණේ වහලා ඉන්න එපා. මේ නැවත නැවත කියන්නේ අනුකම්පාවෙන්. අපායේ දුක පෙන්වන බුදුරජාණන්සේ බුද්ධත්වයට අදහන්න කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ දේවදූත කියන සූත්‍රයේ දේශනා කරන හැමම මහණෙනි ඇස් ඇති පුරුෂයේ ගෙවල් දෙකක් මැද්ද දොරවල් සහිත ගෙවල් දෙකක් මැද්ද ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා නම් ඒ වගේ මම මේ ගෙවල් දෙක මැද්ද ඉන්න පුරුෂයාට මේ ගෙදරට ආවොත් හෝ ගියොත් ඔබම ඔබ හැසිරුණොත් අනිත් ගෙදරට ආවොත් ගියොත් ඔබම ඔබ හැසිරුණොත් තේනවා ඒ වගේ මහණෙනි මිනිස්සට ඉක්ම වූ දිවසින් පරලෝ ඉඳලා මෙලෝ වෙන සත්වෙත් මෙලෝ ඉඳලා පරලෝ යන සත්වෙත් මම දකිනවා. එහෙම කියලා අපාය විස්තරේ පෙන්වන මහන්නේ මේ සසරට දුකයි කියන්නේ මෙන්න මේ අපාය නිසායි කියනවා. ඉතින් මේ අපාය දුක බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියන්නේ මේ අපාය දුක නිසායි. අද අපිට පේන්නේ නැහැ. ටැංකිය එක නෙන්නේ මල් ටැංකියනේ ඒ නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අපායින් කොසල් රජුලා හේනියක් දැක්කේ දුසනසෝ කියන දුජීවිතං කියලා. ඒ එක්කෙනෙකුට කියන්න ඕනේ වුණා අනේ මම මිනිස්සෙක් වුණොත් දන් දෙනවා සිල් රකිනවා භාවනා කරනවා අනේ මම මහාන වෙනවා කියලා. තව කෙනෙකුට කියන්න ඕනේ වුණා අනේ බුදුහාමුදුරු ලෝකේ පහළ වෙනවා නම් අනේ ධර්මය මට අවබෝධ වෙනවා නම් මම මේ ධර්ම අවබෝධ කරගන්නවා නම් අනේ මේ තව කෙනෙකුට කියනවා අනේ මේ ජීවිතයේ දුකයි අනේ මේ දුකේ කෙලවරක් පෙනෙන්නේ නැහැ අනේ කවද්ද අපේ මේ ජීවිතේ නැති වෙන්නේ අවසන් වෙන්නේ මේ වගේ කියන්න ඕනේ වුණා මොකේ වැටලා ලෝකුඹ නිරේ ලෝකුඹ නිරේ කියලා කියන්නේ ලෝධිය වතුර මේකේ වැටුණු නිර්සත්තු ඒ ලෝභී හැලිය පැහි පැහි පැහි පැහි උඩේ ඉඳන් යටට යනකොට මනුස්ස ලෝකෙන් අවුරුදු 30000 කියනවා. යට ඉඳන් පැහි පැහි උඩට යනකොට මනුස්ස ලෝකෙන් අවුරුදු 30000. අර උඩට එන මොහොතේ තමයි කියන්නේ හැදුවේ. කියා ගන්න බැරුණ යට ගියා. අපි පින්වත්නි පපුවේ අග්ගහාණ්ඩ පුවාරවල් ඇති මිනිස්සෙක් වුණානම් මම අනේ දන් දෙනවා භාවනා කරනවා මහාන වෙනවා මේ සසර දුකයි දුකයි කියලා අඬ පුවාර ලෝණ තරම් ඇති. දැන් මුකුත් මතක නැහැ. එහෙම දේවල් නොවිච්ච ඇත්තෝ වගේ මේ අවිද්‍යාවෙන් ගහිලා. ඉතින් මේ සද්ධර්මයේ තියෙන්නේ මෙලෝ විතරක් පෙනෙන පරලෝ නොපෙනෙන ලෝකයට පරලෝ පෙන්වන්නට. ඒ හින්දා මේ පිමුතුට කියන ජීවිතය ගැන මේක වඩා හොඳට හිතන්න කියලා. ඉතින් මම තාම දහම නම් දේශනා කළේ නැහැ. මේ වටපිටාව දේශනා කළේ පැයක් ගියා. දැන් මේට එහා බණ ටිකක් කිව්වොත් කාලෙ මදි වෙයි. ගෙවල් දොරවල් වැඩ කටයුතු තියන අය ඉන්නවද? කමක් නැහැ. අද තමයි මේ පැය හැබැයි. ඉස්සර මේ සද්ධර්මයට පැයක් නැහැ. එල්ලි වෙනකම් බණ අහලා තියෙන ස්වාමීන් වහන්සේ එල්ලි වෙනකම් බණ කියලා කියනවා. අද තමයි අපි ඉස්ලාම් රාම් වත්තෙන් පැය ඉබත්. එහෙම එකක් නැහැ. දවස පුරාම චිත්‍රපටි බලන්න පැය ගණන්. ඈ ක්‍රිකට් මැච් කිව්වහම දවසම බනහ ටික අහගන්න තමයි මේ සසර දුක නිවෙන Tamanට ඇත්තටම දුක නිවෙන දෙයට පැයයි හරියටම දුක වැඩි වෙන පැත්තක් තියෙනවා නම් දවසක් වුණත් කමන්න කියලා මේ අපි කියන්නේ. අපි දන්නේ අපි මෙන්න මෙහෙම එකක් කරන්නේ. දැන් මෙතන ඉඳලා මාතර පැත්තට යන පාරේ යන්නේ කොහොමද? මං කැමති කොළඹට. කොළඹමයි මට ඕනේ. කොළඹම මට ලැබේවා. මාතර නම් මට පෙන්වන්න බෑ කියලා වචන ටික කීකේ යනවා කාටදද? මාතර පාරේ. දැන් කොහටද යන්නේ? මාතරට. ඒ වුණාට මාතර කියන වචන කිව්ව අපෝ එහෙම මට නම් දෙන්නවත් එපා කියනවා. කියන්නේ නැද්ද? ඕකම නෙමෙයි කවුරුත් නිවන් දකින්න කැමති නේද? කැමතිද නැද්ද? කැමති. නිවන් දකින්න කැමති. හොඳට ඔන්න මතක තියාගන්න. හැමෝම නිවන් දකින්න කැමති. ඒත් දේපොළ වස්තු හරක බාන ඉඩකඩ මිල මුදල් එහෙම අයින් කරන්න එහෙම පුළුවන්ද? නැත්නම් මේවට තියෙන තණ්හාව එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව කියපු එක කොහාට මාර්ගයද? නිවනට මාර්ගය කියලා. එහෙමද? එහෙනම් ඉතින් දැන් අපිට නිවන ඕනේ නම් අපි කරන්න ඕනේ නිවනට යන මාර්ගනේ. හිතන්නකෝ දැන් කොළඹට යන්න ඕන නම් අපි යන්න ඕනේ කොයි පාරේද? කොළඹට යන පාරේනේ. කොළඹට යන්න ඕනේ අපි මාතර යන පාරේ ගිහිල්ලා හරියයිද? බෑ. අපිට එකපාරට අපිට යන්න වාහනයක් නැහැ. හයියෙන් යන්නත් බෑ. නමුත් හිමින් හිමින් හරි යන්න ඕනේ කොළඹ පාරේ. හයියෙන් බැරි වෙන්න පුළුවන්. වේගෙන් බැරි වෙන්න පුළුවන්. හිමින් හිමින් හරි යන්න ඕනේ නේ. ඇත්තටම කොළඹ හැරිලවත් ඉන්න ඕනේ අඩුම ගානේ. හැරිලවත් ඉන්න බැයින මාතර පැත්තට නොයාවත් ඉන්න ඕනේ. යන්න කොළඹට යන්නේ නැහැ මාතරටත් යන්නේ නැතුවවත් ඉන්න ඕනේ. නමුත් මාතරට දුවනවා පයින් ගියොත් ඉක්මනට යආගන්න බෑ කියලා වේගී යන වාහනේ කියනවා වගේ එකක් මේ කරන්නේ. තණ්හාව නැති කරලා දුක නැති කරන්න පුළුවන් කියලා දුකේ නිරෝධයක් නිවනක් පැනෙවනම් අපි නිවනම යෝන කියලා කරන්නේ උදේ ඉඳන් රැ වෙනකම් පුළුවන් තරම් තණ්හාවෙන් ලෝකේ එකතු කරන එක නෙමෙයිද මේ කෙනෙක් ගැන නෙමෙයි සමහර තාම අපි අතට දෙන්න පුළුවන් හැබැයි එකක් තේරුම් අරගෙන තියෙන ඊට වඩා මේක වැරදි කියන එකවත් තේරුම් අරගෙන තියෙනවා මේක වෙන්න ඕනේ මේකයි කරන්නේ අද මේක කියන එක මෙතන වෙලා තියෙන්නේ අපිට මෙහෙම වැරද්දක් වෙලා තියෙන කියලා එකවත් දන්නේ නැති වෙලානේ අපි. කොළඹ යන්න ඕනේ කියන අපි යන්නේ මාතර පාරේ මේක වැරදි කියන එකවත් තේරලා තියෙනවද? නෑ. කොළඹට යන්න ඕනේ කියන කොළඹ පාරේම යන්න ඕනේ කියන එකවත් තේරලා තියෙනවද? නෑ. නිවන් දකින්න ඕනේ කියලා කියන අපි කරන්නේ මේ නිවන ඈත් වෙන එක නේද කියලා තේරෙන්නේ නැහැ නේ අපිට. එහෙම තේරුණා නම් නිවන ඈත් වෙන විදිහට කටයුතු කරන වේගවත් අපි වෙනවා. මේකෙන් මම කියන්නේ නැතිනම් තේරුමක් නැහැ අපේ මේ ජීවිතවල. එතකොට මම එහෙනම් දැන් මේ ටික මේ ටිකෙන් ඔක්කොම කිව්වේ අපේ ජීවිතයේ මෝඩකමත් සතර ඇත්තටම නොපෙනුනට අපි දුක් විඳලා තියෙන බවත් මිනිස්සෙකුට සුදුසුයි ආගම් පන්ති පක්ෂ බෙදයකට නෙමෙයි මේ මං කියන දෙයට නෙමෙයි ඇත්ත දකින්න එක සුදුසුයි මිනිසෙකුට. ඒ නිසා මිනිසෙක් හැටියට ලෝකේ දුවන්නන් වල දුවන්නේ නැතුව කල යුතු යමක් තියෙනවා. ඒක මොකක්ද කියලා සිහි බුද්ධියෙන් තේරුම් අරගෙන ඒක කරමු කියන එක ඒක ගැන මේ දේශනා කළේ. බොහොම වටිනා කතා ටිකක් තියෙනවා. මේවා කියන්න ගියොත් ගොඩාක් වෙලා යයි. ඒ හින්දා ඒක කියන්නේ නැතුව මම මේ ධර්මයේ ටිකක් තේරෙන විදිහට යමක් කියන්නේ. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇත්තට මේ ලෝකේ දුක ඇති උනේ කොහොමද? ඒ දුකට මුල මොකද්ද? ඒ දුක නැති වෙන්නේ නැති කරන්නේ කොහොමද? නැති කරන මාර්ගය කොහොමද කියලා. චතුරාර්ය සත්‍ය තව පැත්තකින් ගත්තාම මේක මම කෙටියෙන් පෙන්වලා දෙනවා. හැම කෙනාම හොඳට මතක තියාගෙන දුක නැති වෙන විදිහට වැඩි එපා මහාන වෙන්න කියන්නේ ඔක්කොටම ආරණ්‍යට යන්න කැලේට යන්න කියනවා නෙමෙයි. දවසට එක ටික ටික හරි ජීවිතයෙන් යෙදෙන්න අමතක වෙලා ගියොත් මතක් කරලා ගන්න මේ රැවටිලා නේද ඉන්නේ කියන එකත් ඒකම භවනාව. මම බොහෝම සරලින්ම උපමාවක් අරගෙන කියලා දෙන්න. මේට වඩා සරල කරන්න බෑ මේ කියන්නේ න ක්‍රමයට හොඳට අවධානය යොමු කරගෙන හිටියොත් හොඳට තේරෙයි. මම මේ චතුරාර්ය සත්‍ය කියන වචන නොකිය වෙනදට පෙන්නපු ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියන ටික නොකිය උපමාවක් අරගෙන උපමාවෙන් මේ කියන්නේ යන්නේ ඒක හොඳට තේරුම් ගන්න එතකොට වෙලා තියෙන මොකද්ද මේකට කරන්න ඕනේ මොකද්ද කියන එක තේරෙයි අපිට. ඔන්න අපි ගාව තියනවා කියලා හිතන්න අපිට හම්බ වෙනවා කෝටි ගාණක් වටිනා මණිකක්. කෙනෙක් දෙනවා මේක වටිනවා කියලා කොච්චරද? කෝටි ගාණක්. කෝටි කීයක් විතරද? කෝටි 100ක් විතරයි. කෝටි 100ක් විතර වටිනා මණිකක්. දැන් කෝටි 100ක් කියන්නේ ලොකු ගණනක් නේ. දැන් මේකේ වටිනාකම තරමට අපි මේකට ආසයි. කෝටි ගන්න කොටන කිව්වම ආසයි නේද? ස්විෆ්ට් එකක් ගෙනල්ලා ස්විෆ්ට් එක අර ඒක අදිනකොට දැරිලා ස්විෆ්ට් එකේ නදින කෝටි ගණක් එහෙම තග්ගාලා වටිනාකම කියනවා මෙච්චරලා නොතිබුන්නේ වටිනාකම. අනේ වගේ වටිනා ස්විෆ්ට් එකක් වුණත් කමන්නේ කියන්නකො. නැත්තම් මැනිකක් හම්බුනා දැන්. ස්විෆ්ට් එකක් නම් බෑ මැනිකක් තමයි ගන්න වෙන්නේ අපිට. මැනිකක් හම්බුනා. දැන් වටිනා කෝටි ගණක්. දැන් වටිනාකම නිසා වටිනාකමින් දකින්න නිසා අපි මේකට ගොඩක් කැමති. දැන් මේක කැමති කම නිසා ඒකට කියන තණ්හාව. තණ්හාව නිසා අපි මේක උරුම කරගන්නවා මගේ කරගන්නවා. මගේ කම නිසා දැඩි වසුරුකමක් වෙනවා. දැඩි ලෝභයක් වෙනවා. දැඩි ලෝභය නිසා අපි මේක ආරක්ෂා කරනවා දැන්. මේක දැන් රකින්න ඕනේ. රකින්න අපි මොකද කරන්න ඕන කබඩ් එකෙත් අංගනවා මෙට්ටයට අංගනවා කබඩ් එකේ හැංගුවාම හොරෙක් තන්නොත් ඉස්සෙල්ලාම කබඩ් වගේ තමයි තමයි අදින්නේ ඒ හින්දා මෙතන තියන්න හොඳ නැහැ කියලා හිතනවා ඇඳේ මෙට්ටයට අංගනකොට ආ හොරුවව මෙට්ටයටත් බලන්න පුළුවන් දැන් ගෙයි ඉඩ නැහැ ඈ තන් තන් තන් වල ආ වෙන්නේ නැද්ද ඔහොම වත්ත පහලත් අංගන්න පුළුවන් දැන් ඔහොම අංග අංග තියාගෙන ඉන්නවා එතකොට දැන් මේක රකින්න තුවක්කුවක් ගන්න පුළුවන් කියන තුවක්කුවක් ගන්නවා. කඩුවක් හෝ තියා ගන්නවා. කිනිස්සක් හෝ තියා ගන්නවා. පොල්ලක් ගන්න මුගුරක් හෝ තියා ගන්නවා. දැන් මේක තබා ගැනීම නිසා හැම වෙලාවෙම හොරු පණිද්දක් නැහැ කියලා බයෙන් ඉන්නේ. බැරි වෙලා නැති වුණොත් දිවිනහ ගන්න තරම් දුක. තබා ගැනීම රැක ගැනීම ඒකත් වෙහසක් බයක් ඈ මේ සැපක්ද විඳින්නේ මේ මේක රැකගන්න දුක හැම වෙලාවෙම වෙහෙතෙමයි තේරෙන්නේ දැන් මේ මැනික ගන්න කවුරු හරි බැරි වෙලා හොරෙක්වත් පැන්නොත් ගෙදෙට්ට තුවක්කුව තිබ්බොත් වෙඩි තියන්නේ නැද්ද වෙඩි තියන්නේ කඩුවක් තිබ්බොත් කොටන්නේ නැද්ද කොටනවා කිරිතක් තිබ්බොත් අයින් නැද්ද අයින් පොල්ලක් තිබ්බොත් ගහන්නේ නැද්ද ගහනවා බැනලා බේරෙන්න පුළුවන් වුණොත් අසභ්‍ය වචනෙන් හෝ බයින්නේ නැද්ද? බයිනවා. නරක නපුරු වචන වලින් කියන්න වුණොත් ඒවා කියන්නේ නැද්ද කියනවා. දැන් බලන්න හොඳට අපේ ජීවිතේ මේ මැනික නිසා මේක රැකීම නිසා රළු පරුසු රළු පරුස ජීවිතයක් ගොඩනැගිලා වචනේ රළු වෙලා කායික ක්‍රියාව රළු වෙලා මානසික ක්‍රියාව රළු වෙලා ඒ රළු පැවැත්ම තුලින් ඒ දේ තිබීම තුලින් දුක නැතිවීම තුලින් විඳින දුකමයි අපි. දැන් මේ සැප එහෙම විඳිනා නෙමෙයි කෝටි ගණකින් අපිට නොතේරුණාට දුකමයි එන්නේ. මේ තරම් දුකට හේතුව රකින්න ගිය නිසා. රකින්න උනේ මේ මේ දඬු මොගුරු අරගෙන රළු පැවැත්මක් තියෙන නිසා. ඒ නිසා රකින්න. එතකොට රකින්න උනේ දැඩි මසුරුකම නිසා. මසුරුකම ඇති උනේ මගේ කියලා උරුම කරගත්ත නිසා. උරුම කරගත්ත ඒක හොඳයි කියලා තණ්හාව නිසා. හොඳයි කියලා අපිට ආවේ වටිනාකම නිසා. මේ මුකුත් ඕන එක දෙයයි ඕනේ වටිනාකමින් ලෝකෙ දකින්න ඉතුරු ටික ඉබේම සම්පූර්ණ වෙලා ඇති. මේ එකක්වත් කරන්න ඕනේ ලෝකේ වටිනාකමින් දකිනකොට පුද්ගලයා රළු වෙලා ගොරෝසු වෙලා තද පරුෂ පුද්ගලයා බවට පත් වෙලා තියෙන ඉබේමයි. ඉබේමයි. ඉතින් දැන් මෙහෙම මේ මැනික තියාගෙන මොන හොඳට මේ හිතට ගන්න ඕනේ. පහු කාලෙත් මේ මනුස්සයා මේක විකුණන අරගෙන යනවා. ගිහිල්ලා කඩේට ගෙන්චාට පස්සේ මුදල් දෙනවා අයියෝ මහත්තයා මේක මේ වීදුරු ගලක්. දැන් ටිකක් කැකයි නෑ නෑ බොරු කියන්නේ අනිත් කඩේටත් කියන කවුරුත් ගන්න මේක වීදුරු ගලක් කියලා. දැන් වීදුරු ගලක් කියලා දකින්නකොටම මොකද වෙන්නේ? නොවටින නොවටිනවා. නොවටිනකොට තණ්හාව අඩුයි. තණ්හාව අඩු වෙනකොට මගේ කියලා උරුම කරගන්න බව අඩුයි. එතකොට මසුරුකම අඩුයි. එතකොට ආරක්ෂාව අඩුයි. දැන් මේ වීදුරු ගල රකින්න කඩුවක් හොගන්නවද? තුවක්කුවක් පොල්ලක් ගන්නවද? මේක කවුරු හරි ගන්නවොත් නපුරු වචෙන් නරක වචන කියනවද? මේක නැති වුණොත් මහා චිත්ත පීඩාවක් එනවද? මේක තබා ගන්න ලොකු හිතක් දරනවද? නැහැ. හොඳට බලන්න නොවටිනව හැටියට දකිනකොට තණ්හාව අඩු වුණා. එතකොට මගේ කියලා උරුම කරගන්න ගතිය අඩු වුණා. උරුම කරගන්න ගතිය අඩු වෙනකොට මසුරුකම අඩු වුණා. ආරක්ෂාව අඩු වුණා. එනිසා දඬු මුගුරු ගැනීම නැති වුණා. පුද්ගලයා දැන් මේක ගන්න හොරෙක් ආවොත් කපනවා කොටනවා ගහනවා කියලා එකක් වෙයිද? එහෙනම් නපුරු වචන නරක වචන කියලා බනේද? ඕනනම් දෙයිත් නේ. බලන්න නොවටිනවා වෙනකොට මිනිස්සයා ලිහිල් වෙච්ච, නිවිච්ච, සිසිල් වෙච්ච ජීවිතයක් බවට පත් වෙන ඉබේම නෙමේද? ඉබේම. දැන් ඔය එක මැණිකක් තිබුණා. කෙනෙකුට ඔය වගේ වටිනා මැණික් 1000ක් විතර තිබුණොත් මේ මිනිස්සයා සුවල්ප දුකක් විඳී කියලා හිතනවාද? හිතන්නකො ටිකක්. දැන් අපිට හරියට ලෝකෙ මැණික් වගේ. මේ මම, මේ මගේ දුව, මේ මගේ පුතා, මේ ස්වාමියා, මේ බිරිඳ, මේ මුදල්, මේ ගෙදර, ගෙදරක් ගත්තාම එක එක බඩුවල මේ එකින් එක එකින් එක අපිට වටිනවා වෙලා නම් හිතන්න මේ එකින් එක එකින් එක අපි නොදන්නවට ස්වල්ප වූ වෙහසක් තියනවද කියන එක අපිට තේරෙන්නේ ඇත්ත ඒ දැන් මේ ලෝකේ වටිනවා. වටිනාකම නිසා අපිට මේකට කැමැත තියෙන තණ්හාව. තණ්හාව නිසා මේක මගේ වෙලා, මම වෙලා. ඒ නිසාම මසුරුකම. ඒ නිසාම මේක රකින්නවා. ඒ නිසාම රකින්නවා. ඒ නිසාම තුවක්කු දඬු මුගුරු ආයුධ ගන්නවා. නපුරු වචන කියනවා. රාල්ලු පුද්ගලය බවට දැන් අපි පත් වෙලා නැද්ද? අපි මගේ කියන මම කියන මේ ජීවිතවලට එහෙම නැත්නම් මගේ කියන මේ දේපල වලට මොන හරි වෙන්න આવොත් වෙඩි තියන්න උනත් වෙඩි තියන්නේ නැද්ද? වෙඩි තියනවා. කපන්න කොටන්න මරන්න උනත් කපන්න කොටන්නේ මරන්නේ නැද්ද? මරනවා. බයින්න පුළුවන් වුණොත් නරක නපුරු වචන කියලා බයින් නැද්ද? බයිනවා. දැන් පුරුෂයා පුද්ගලයා රළු දැඩි ගොරෝසු බවට පත් වෙලා තියෙන ඉබේමයි. දැන් මේ දේ මගේ කියන මේව නැති වුණු දුකේ නැද්ද එනවා මේව තිබුණොත් පවත්ත ගන්න වෙහෙස වෙන්න ඕනේ නැද්ද රැක ගන්න ඈ එම්බිරිසාවක් ඇදුවත් අක්ගල බෙහෙත් දෙන්න ඕනේ මොකද මේක නැති වෙන්න නොදී පවත්ත ගන්න ලොකු හේතක් විඳින්න අපිට නොතේරුණාට හොඳට මතක තබා ගන්න මේක පවත්වන්න පැවැත්වීම තුලිනුත් නොපැවැත්වීම තුලිනුත් විඳින්න දුක දැන් මේ ගින්න මැදට ගියා දුක කියන එක උපන්නට පස්සේ දුකේ ඇති බව දුක දුකේ නැති බව දුක අන්න ඒකයි ගොඩක්ම සෝචනීය தත්ත්වය අපේ දෙමව්පියෝ සහෝදරයෝ ඉන්නකොට මේ අයට ආහාර පාන ලබා දෙන්න ඕනේ හොයන්න ඕනේ මේ අය ගැන බලන්න ඕනේ මේ අය නිසා යම් දුකක් විඳින්න වෙනවා ඉන්නකොට මේ ශරීරය නිසා බඩගින් ශරීරය තියෙන නිසා මේක ජීවත් කරන නිසා බඩගින්න දුක පිපාස දුක ඔළුවේ කැක්කුම් කන් කැක්කුම් කායික දුක් මේ දුක් විඳින්න වෙන මේ කයි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද ජීවත් වෙන්නේ දුක හොඳයි මේක නැති වෙන හැදුව සැපද මේක ජීවත් වෙනකොට දුක නැති වෙන හැදුව සැපද ඒකත් දුක එහෙනම් මේකේ පැවැත්මක් දුක නොපැවැත්මක් දුක වෙලානේ අපි හරියට කිඹුල් කටකට අහු වුණා වගේ කොතනකින්වත් දෙයක් නැති වෙලානේ අපි විතර අසරණ කෙනෙක් ලෝකේ ඉන්නවද අපිට නොතේරුණාට මේ ජීවිතේ පැවැත්වුව ඒ දුක් විඳින්න වෙලා. මේ ජීවිතේ නැති වුණොත් නැති වෙන්න කියොත් ඒ දුක් විඳින්න වෙලා. අන්තිමට ඇති බව සහ නැති බව කියන කාරණා දෙකෙන්ම දුක් විඳින්න වෙලා නම් අපි අපේ ජීවිත විතර අසන නැද්ද වෙන මොකවත්? බුදුහාමුදුර හරි දක්ෂයි කිව්වේ බුදුහාමුදුර දේශනා කරන ඒතේතේ උභවන්තේ අනුපගම මජ්ජින තථාගතෝ අභිසම්බුද්ධා මේක රකින්නෙත් නැතුව නොරකින්නෙත් නැතුව මිදෙන ක්‍රමයක් තියෙනවද දන්නවද නැහැ කෙනෙක් මේක රකින්න ගියොත් රැකීමෙන් එන වෙහෙස නොරකින්න කෙනාට නැහැ යමක් නොරකීම නිසා දුක් විඳිනව නම් යමෙක් නොරකී නම් නොරකීමෙන් එන දුකත් එයාට නැහැ රැකීම හා නොරැකීම කියන දෙකම මිදෙන්න තියෙන ප්‍රාර්ථනයක් මේ ඒ තරම් ශ්‍රේෂ්ඨ වස්තුවක් මේ කියලා දන්නවද නැහැ දුක කියනක උපන්නත් දුක නූපන්නත් දුක දුක කියනක උපදවා ගන්නෙත් නැතු නූපදවා ගන්නවයි කියන ධර්මතාවයත් නැතු මෙදෙන්න තියනවා කියලා දන්නවද නැහැ ඉඳගෙන හිටියත් දුක ඇවිද්දත් දුක හිටගත්තත් දුක නිදාගත්තත් දුක ලෝකෙ කියන්නේ හතර ඉරියව්ව හතර ඉරියව්ව පරිහරණය කරනවා කියන්නේ දුක මේ හතර ඉරියව්වෙන්ම ජීවිතෙදි මෙදෙන්න ක්‍රමයක් වෙන්නව බුදුහාමුදුරු දන්නවද නැහැ අපි අපි බෞද්ධ කියලා මොකටද අපේ ජීවිතේ අපිට හිතන්නවත් බෑනේ මේ තරම් වටිනා දහමක් වස්තුවක් හම්බ වෙලත් කෝටි ගණනක් වටිනා මැණිකක් හම්බ වෙලා නැත්තම් බඩ ගින්නේ ඉන්න මිනිහෙකුට කැමති ගණනක් දීලා කන්නේ වගේ. අර ලොඩ සංග්‍රහ ඒක කියන්නේ ගංග වතුරෙහි යන මිනිසෙකු දුකිනේ ළඟ කළ ඔරුවට නොනැගෙන ලෙසිනේ. සගමොක් දෙන බන අදහා නොගනේ දුගතිය වැඩ තොප කිම දුක් විඳිනේ. මේ බොහොම අමාරුවෙන් ගිලි ගිලි මැරෙන්න යනවා වතුරේ ගහගෙන යනවා මිනිහේ. නගින්න කියලා ඔරුවක් ලං කරනවා. ඒකට නගින්නේ වගේ. නගින්නේ නැතුව ගිලිලා මැරෙන්න හදනවා වගේ. මේ සුගති සම්පatti නිවන් සම්පatti ලබා දෙන සද්ධර්මය පිළිගන්නේ නැතුව දුකට පත්වල සතරපාට වැටලා ආයි උඹලා දුක් විඳින්න කියලා අහනවා. ඉතින් දැන් හොඳට දැක්කා අපි මේ උපමාවෙන් මම කියපු උපමාව තේරුණා නේද? මේ යමක් වටිනා විදිහට ලෝකෙ දැක්කොත් වටිනාකමින් හම්බ වුණොත් ඒ දේ ඒ වටිනා දේ පැවැත්ම තුලත් නොපැවැත්ම තුලත් උපදින දුක. නිදෙන්න ක්‍රමයක් නැහැ මේ වගේ දෘෂ්ටියක් තියාගෙන මේ වගේ දැකීමක් තියාගෙන මේ වගේ මානසික මට්ටමක් තියෙන කෙනෙකුට මේ දේ නැති වුණාම දුක ලැබෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇති බවවත් නැති බවවත් දෙකම දුකෙන් මිදෙන්න උපකාර නොවන නිසා දුක. මොකද මේක නැති වුනහම දුක නැති වුනහම කිසි ප්‍රශ්නයක් නැහැ බෙල්ල කපාගත්ත නේ ඉවරයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒක තව දුකක් හෝ දුක වැඩි වෙනවා මිසක. කබල ලිපට වැටෙනවා වගේ වෙනවා. මේකේ පැවැත්ම නිසාම සැපෙනවා නම් ඒත් කමක් නැහැ. නමුත් පැවැත්ම කියලා කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ හරියට රෝගී මිනිහෙකුට උපස්ථාන කරනවා වගේ කොච්චර උපස්ථාන කරන්න වෙනවද හොඳට හිතලා බලන්න එහෙනම් මේ ලෝකේ අපි ජීවත් වෙන දුක නෙමෙයිද මේ ටික නොදන්න නම් අපිට කියන්න වෙන්නේ දුකේ අඥානං කියලා හැම නෙමෙයිද එහෙනම් ඔන්න දුක පෙන්වා බුදුරජාණන් වහන්සේ යමෙකුට මම කියලා මගේ කියලා වටිනාකමින් ලෝකෙ මොනවා හරි දෙයක් අහුවෙලා තියෙනවා නම් අර මැනික තියෙන පුද්ගලයා මැනික ඇති බවත් නැති බවත් කියන කරුණු දෙකෙන්ම දුක් විඳිනවාමයි මේ දෙකෙන් දුක එනවාමයි නැද්ද එන්නේ මේක සහේතුකද නැද්ද බුදුහාමුදුරු කියපින්නද මේගොල්ලෝ පිළිගන්නේ මේ මැනික නැති වුනහම දුක එනවා කියන එක ඈ මැනික පවත් ගන්නත් වෙහෙසෙන්න වෙනවා කියන එක තේරෙනවද තේරෙනවද මේක ඇත්තමයි බුදුහාමුදුරු දේශනා කළේ භාවනා කරනවා කියලා එකක් 아무ත එකක් සත්‍ය අවබෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොටු වෙන්න එපා භාවනාව කියලාවත් මනසකට දෙයකට දකින්න ජීවිතේ ඇත්ත මොකද්ද කියලා මේ වෙලා තියෙන මොකද්ද කියලා කරුණ තේරුම් අරගෙන සිහි බුද්ධිය යුක්ත ජීවත් වෙන ලෝකේ ඈ එතකොට දැන් ඔන්න මැනික වටිනාකමින් දකිනකොට දුක කියන එක ජීවිතෙන් අයින් කරන්න පුළුවන්ද බෑ නොවටිනව වෙනකොට දුක කියන එක දුරුනේ දුරු කරන අමුතු එකක් ඕනේ වුණාද ඒක වීදුරු ගල නැති වුණත් ප්‍රශ්නයක් නෑ තිබුණත් ප්‍රශ්නයක් නෑ. රකින්න කියලා උත්සාහවත් උනේ නැති හින්දා තිබුණත් ප්‍රශ්නයක් නෑ. Tamange ඒ තරම් අපේක්ෂාවක් නැති නිසා නැති වුණත් ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා ඒක තිබුණත් ප්‍රශ්නයක් නෑ නැතිවත් ප්‍රශ්නයක් නෑ. එතකොට දැන් අපිට එක මැණික් ගලක් වෙනුවට මැණික් ගල් 10000 ගානක් හම්බෙලා නම් සිහි කරන්න මේ මනසට ඇති මෙහෙම විවේකයක් තියෙනවා කියන එක. ඒ තරම් දුකක් නැද්ද අපි ඉන්නේ අපිට තේරෙන්නේ යමක්ද උරුම වෙලා තියෙන්නේ විසාකාවට කියන බුදුරජාණන් වහන්සේ විසාකාවනේ ඔබට එක දෙයක් උරුම වෙලා තියෙන දුක් එකයි ඔබට 10ක් උරුමද දුක් 10ක් 20ක් උරුමද දුක් 20ක් 100ක් උරුමද විසාකාවනේ ඔබට දුක් 100යි මේ පින්වතුන්ට මේ ලෝකේ මගේ කියලා අද අපි මහා මාන්නෙන් සතුටු වුණාට මගේ කියලා කොච්චර උරුම වෙලා තියෙනවද සිහි කරන්න දුකට දුක උරුම වෙලා තියෙන මෙච්චර ප්‍රමාණයකට හරි මාන්න ඇති කරගන්න පුළුවන් හොඳට දුක් විඳින්න කියලා කියලා සතුට වෙන්න පුළුවන් හැබැයි අවිද්‍යාවසහගත මනසකට බුද්ධ ආදී උත්තරමෙන් නම් ඒ වගේ මනසකට ප්‍රශංසා කරන්නේ නැහැ නමුත් තේරුම් ගන්න යථාර්ථය වෙලා තියෙන්නේ මෙන්න මේකයි මේ ටික තේරුම් ගන්න නැතුව වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව දුක නැතුව ඉන්න කියලා නිවන් දකින්න කියලා භාවනා කරනවා කියලා මොන හරි දෙයක් කරුවට කවදාවත් වෙන්නේ නැහැ. මේ මොකද්ද කරන්නේ? මොකද්ද කරන්න හදන්නේ කියන කාරණාව ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඈ මේ ලෝකේ අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මොකද්ද අපි කළ යුත්තේ කියන කාරණාව තේරුම් ගන්න. ඒ ටිකයි මම මේ පෙන්වන්නේ. ඉතින් දැන් ලෝකේ වටිනා වෙලා අපිට දැන් මේ තරම් ජීවිතේ දුකක් ඇවිල්ලා මේ තරම් දුකක් මැද්දේ ඉඳගෙන දුක් නැති වෙන්න අපි හදනවා කියලා කියන්නේ මාතර යන පාරේ යමින් කොළඹ යනවට ප්‍රාර්ථනා කරනවා කියන්නේ. දැන් තේරෙනවද? මේ වගේ සිද්ධියක් අපේ ජීවිතවල වෙනවයි කියන එක. ඒ කෝටි ගණනක් වටිනා මැණික පහු කාලෙදී විකුණන්න ගියාම නොවටිනවා කියලා පෙන්වපු වෙළඳ මහත්තයා වගේ තමයි බුදුහාමුදුරුවෝ. මේ ලෝකේ බොහොම මම කියලා මගේ කියලා වටිනාකමින් හසු වෙච්ච මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වුවා රූපය රූපං වික්ඛවේ අනත්තා රූපං වික්ඛවේ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධය සංවත්තේය මහණෙන් රූපය අනාත්මයි ඉතින් රූපය ආත්ම නම් මේ රූපය ආබාධය පිණිස පවතින්නේ නැහැ රූපං වික්ඛවේ අනත්තා තස්මා රූපං ආබාධය සංවත්තේය මහණෙන් රූපය අනාත්මයි ඒ නිසා මේ රූපය ආබාධ පිණිස පවතිනවා මේක මම නම් මගේ නම් මේ රූපේ කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. මාන්නේ මේ රූපේ අනාත්මයි මම හෝ මගේ නෙමෙයි. ඒ නිසයි මේ රූපේ කැඩෙන්නේ බිඳෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ රූපේ අනාත්මයි. අපිට වටිනාකමින් අහුවෙච්ච ලෝකයේ පෙන්ව අනාත්මයි. මේ ලෝකේ අනිත්‍යයි මේ ලෝකේ දුකයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පෙන්වුවා අර වීදුරු කියලා පෙන්වුවා වගේ. වීදුරු කියලා පෙන්වුවා වගේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පෙන්වුවා. පෙන්නලා මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මෙන්න මේ ටික ඕගොල්ලෝගේ ඇහින් දැක්කොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන දැන් මේ වටිනාකමින් ඉන්න අපිට පෙන්නනවා තාම ඒ කියන්නේ ගාල්ලේ ඉන්න අපිට කියනවා කොළඹ කියලා දෙයක් තියෙනවා ඕගොල්ලෝ කොළඹට ගිය දවසට මෙහෙම වෙයි කාටද කියන්නේ ගාල්ලේ ඉන්න කෙනාට ඒ වගේ ලෝකේ වටිනාකමින් හසු වෙච්ච කෙනාට නිත්‍ය සැපය ආත්මය කියන කෙනාට කියනවා බුදුරජාණන් වහන්සේ ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි. තාම මතක තියාගන්න නිත්‍ය සැපය ආත්මය කියන මානසිකමට ඉන්න කෙනාට කියනවා මේ. ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි. යම් කලක සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා යදා පඤ්ඤාය පස්සති අත්ථ නිබ්බින්දි දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා හෝ සියලු සංස්කාරයන් දුකයි කියලා හෝ සියලු ධර්මයන් අනාත්මයි කියලා හෝ යම් කලක ඇත්ත ඇති ඇති විදසු නුවණින් දැක්කොත් හොඳට මතක තබා ගන්න මේ ටික දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා කියලා. ඒ කියන්නේ අපිට අර වීදුරු ගලක් හැටියට පේනවා වගේ මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට පෙවුනොත් වටිනාකම අඩු වෙන්නේ ඉබේම. මේ හැම දෙයක්ම අනිත්‍යදී අනිත්‍යයි දුක්දී දුකයි අනාත්මදී අනාත්මයි කියලා දැක්කොත් වටිනාකම අඩු වෙන්නේ ඉබේමයි. අඩු වෙනකොට මගේ කියලා උරුම කරගන්න බව අඩු වෙන්නේ ඉබේමයි. මසුරුකම අඩු වෙන්නේ ඉබේමයි. ඒ දේ රකින්න දඬු මුගුරු ගන්නවා කියන එක නැති වෙන්නේ ඉබේමයි. ආරක්ෂාව නැති වෙනකොට නපුරු වචන නරක වචන රළු පරුසු පැවතුම් නැති වෙන්නේ පුද්ගලයා නිවිච්ච සිසිල් වෙච්ච බවටපත් වෙන්නේ ඉබේමයි. එබඳු කෙනාට ඒ ලෝකයේ පැවැත්ම තුලින්වත් නොපැවැත්ම තුලින්වත් දුක එන්නේ නැහැ. එබඳු මනසකට කියන ලෝක රහත් කියලා. සීති භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙමි සිසිල් වූයේ වෙමි කියනවා. මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට දකින නිසා ඔන්න පෙන්වන දුක නේනවන නේන තියෙන මෙච්චරමයි තමයි. ඊට පස්සේ පෙන්නවා බුදුරජාණන් වහන්සේ ඔන්න දුකත් පෙන්නවා දුක ඇති වෙන හැටිත් පෙන්නවා හොඳට ඊට පස්සේ පෙන්නවා බුදුරජාණන් වහන්සේ මහණෙනි නුඹලට මම දුක නැති කරගන්න උතෙන්ට යන්න ලෝකේ අනිත්‍ය දුක අනාත්මයි කියලා දකින්ද මම මගක් පනවන්නම් මගක් පෙන්වන්නම් අන්න මෙන්න මේ අවබෝධය ආපු කෙනාටයි සතර සතිපට්ඨාන කියන්නේ. තනිය ඊට පස්සේ රූපේ ගැන මෙහෙම බලන්න. මේ ටික නැතුව ඕගොල්ලෝ එල්ලි වෙනකන් ජීවිතාන්තය දක්වා රූපේ බලන්නකෝ ඕගොල්ලෝ කරන්න මොකද්ද කියලා දන්නේ මේ ටික නැතුව ඕගොල්ලෝ වේදනාව ගැන චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව වඩන්නකෝ මොකද්ද කරන්න කියලාවත් දන්නේ මෙන්න මේ ටික හොඳට දැනගන්න ඉස්සෙල්ලා මේ කරන්න හදන්න මොකද්ද කියලා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඊට පස්සේ රූපය ගැන බලන්න ලෝකේ අනිත්‍ය දුක අනාත්ම කියලා දකින්න මට්ටමට යන්න තැනක් ඕනේ දැන්. ගාල්ලේ ඉන්න කෙනාටයි කොළඹ ගැන කිව්වේ තාම ගාල්ලේ ඉන්නේ. ගාල්ලේ ඉන්න කෙනාටයි කිව්වේ කොළඹට ගියොත් ඔයාට මෙන්න මෙහෙම වෙනවා කියලා. ඒ වගේ මෙතර ඉන්න කෙනාටයි කිව්වේ අනිත්‍ය දුකයි අනාත්මයි කියන එක දකින්න තැනට ආවොත් දැකපු දවසට ඔයාගේ ජීවිතේ නිවිත සිහිල් වෙච්ච බවට පත් වෙනවා මේ ලෝකෙ කිසිම දෙයකින් දුක එන්නේ නැහැ කියලා. එහෙනම් දකින්න ඕනේ දැන්. දකින්නවා කියනකොට හොඳට මතක තබා ගන්න. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ දන්න එක මේ කතා කරන වචන ටික අනිත්‍ය දුක අනාත්ම දන්නවා එහෙම නෙමෙයි ඈ. මේකද කියන්නේ අනිත්‍ය දුක අනාත්ම දන්නවා කියලා. දකින දකින එක කෙසේවා දන්නවවත් කියලා කියන්නේ. මේකද කියනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පෙළ දන්නවා. පාලි වචනේ දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්